අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අපේ 78 වෙනි භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසටයි සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ අපිට මේ පැය වෙන් වෙලා තියෙන ධර්ම දේශනාවක් සඳහා ඒ ධර්ම දේශනාවට ශිරුම දෙනා tempත් වෙලා සාදුකාරය පවතුමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යස්සං භික්ක වේදිසායන් භික්ඛු සමග්ගා සම්මෝධමානා විවදමානා කීරෝදකී භූතා අඤ්ඤමඤ්ඤං පිය චක්කුයි සම්පස්සන්තා විරන්ති ගන්තුම් පිචේ ඒසා දිසා පාසු හෝති පගේව මනසිකාතුම් තීති අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භණ්ඩන සූත්‍රය භරණ්ඩුක වග්ගයෙන් අපි තෝරාගත්තේ අංගුත්තර නිකාය පොතේ සූත්‍ර පිටකේ. ඉතින් ඒකෙදී සර්වචන් වහන්සේ මේ බෙදිලා කලහ විවාද කරගෙන එකිනෙකා කොනහා ගනිමින් ජීවත් වෙන ජීවිතයත් ඒක අනිත් පැත්ත සමග සමගිය සම්මෝධමාන අවිවදමාන කීරෝධකී භූත කියන ලස්සන වචන පළකින් පෙන්වනවා බොහොම සමගිව ගත කරනවා සම්මෝධමානයි කියලා කියන්නේ එක එකනාගේ අගයන් වලට අනෙක් එකනා ගරු කරනවා ඒක අපි සම්මුතිය එහෙම නැත්නම් සංඝයා අතර තියෙන සුපටිපන්න ගතිය කියලා කියන්නේ පවතින සම්මුතියට කරු කරනවා. ඒක තමයි තමන්ට ටිකක් වෙහෙස කරයි. නමුත් සම්මුතිය සමගිය වෙනුවේ ඒකට හැඩගැහෙන එකට කියන්නේ සම්මෝධමාන කියලා. අවිවදමාන කියලා කියන්නේ මොන විදාවකවත් වාදයකට නගන්නේ නැහැ. ඒ දෙක එක තියෙන සමගියක් සම්මෝධමාන ගතියක් සලකනවා. කීරෝධකී භූතා කියලා කියන්නේ කිරි වතුරයි වගේ මම කිරි කියන්නේ නැහැ මම බොම නම්බුකාර දෙයක් වටින දෙයක් වතුර කියන්නේ වටින් නැති දෙයක් කියලා එහෙම බෙදා හදා ගැනීමක් පංගු peerුවක් නැහැ වතුරයි කිරි කලවම් වෙලා තියෙනා වගේ ගුණවතුන් ඔක්කොමලා අනික් එක්කනා පහත් කළ සලකන්නේ නැතුව ඒකට ගත කරනවා අඤ්ඤමඤ්ඤම් පිය චක්කුයි සම්පස්සන්තා අනිත් එක්කනා ප්‍රිය එහෙම බලලා ජීවත් වෙන්නේ අනික් සංඝයා වහන්සේලාත් අමාරුවෙන් තමයි මේ මහානකම සම්පාදනය කරන්නේ අනිකුත් භික්ෂුණීන් වහන්සේලාත් උපාසක උපාසිකාවොත් අමාරුවෙන් තමයි මේක සම්පාදනය කරන්න කියලා හැම කෙනා දිහාම ප්‍රිය ඇහිම් බලාගෙන ජීවත් වෙනවා. ඉතින් යම් දිශාවක භික්ෂුන් වහන්සේලා මේ ආකාරයෙන් සම්මෝධමාන අවිවදමාන සමගි චීරෝධකී භූත අඤ්ඤමඤ්ඤම් පියචු පිචක්කුයි සම්පස්සමාන ජීවත් වෙනවන්නම් ਸਰවචාන්සේ සඳහන් කරලා තියෙනවා මට ඒ දිශාවට යන්නත් හරි පහසුවක් තියෙනවා කල්පනා කරන්න තියෙන පහසුව ගැන කියන්න දෙයක් නැහැ කියලා. එම දිශාවට ඒ කියන්නේ යන්න හිත දෙනවා. යන්න පහසුයි මට. ඒ ඉතින් ඒ නිසා ඒ දිශාව ගැන හිත යනවා කියන එක අහන්න දෙයක් නැහැ කියලා. ඒ තරමටම මේ වගේ භ්‍රමචර්යකයේදී ගත කරන පිරිසක එහෙම නැත්නම් ඒ යෝගාවචර පිරිසක සමගිය තාමත්ම වැදගත්. ඉතින් බුදුරජාණන් වහන්සේ අසමගියෙන් ජීවත් වෙන දිහාව ගැන හිතන්නත් මට කම්මැලි යෑමක් ගැන කුමන කතාවද කියනවා. මෙතනදී කියනවා සමගියෝ ඉන්න පිරිසකට යන්නත් හිත දෙනවා හිතන්න ගැන කුමන කතාවද කියලා. ඉතින් අපිට බුදුහාමුදුරන්ගෙන් නැත්නම් අපි බුදුහාමුදුරන කරණ තියෙන වත මිත්‍රකම තමයි ඒ සියලු අපහසුකම් ඉඳගෙන භාවනා කරන්න අතරේ නැත්නම් Brahmacharya රකින්නම් අතරේ සිය පුළුවන් විදිහකට සමගියෙන් සමාදානයෙන් කටයුතු කරන්න පුළුවන් නම්. ඉතින් ඒක ශාසන ගෞරවය වශයෙන් සඳහන් කරනවා ශාමේ වශයෙන් සඳහන් කරනවා. ඒක නැති වෙච්ච තැන කලා විවාද භණ්ඩන එකිනෙකා කොණාගන්ලි සිද්ධ වෙනවා. ඉතින් ඒක මේ ගිහි පිරිසකට ඇයි මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු ධර්මයක් ඇයි මේ ගිහි පිරිසක් අරමුණු කරගෙන දේශනා කරන්න කිව්වොත් ගිහි පිරිස මේ පිරිස මේ වෙනකොටත් ඒ ගිහි ගෙහි තියෙන කරදර කංකටොළු දැනගෙන නේවාසිකව පැත්තකට බණ භාවනා කරන්න ඕන කියලා ගත්ත මේ කල්පනාව පුංචි පහේ එකක් නෙවෙයි. ලීෂර කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. ඒ නිසා මේ ඇත්තෝ සංසාරේ බය දක්නා පිරිසක් විදියට අඳුර ගන්න පුළුවන් අනෙකුත් ගියන් එක සසඳන කොට. ඒ වගේම බය දැකලා නිකන් ඉන්න පිරිසක් නෙමෙයි බයෙන් ගැලවීමට කටයුතු කරන පිරිසක්. ඉතින් චරවචන් වහන්සේ සංසාර බය දක්නා වූ සංසාරයෙන් බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ සියලු දෙනාට බික්ඛු භික්ෂුන් වහන්සේ කියන නම ආමන්ත්‍රණය කරනවා. ඉතින් ඒක නිසා අපටත් ගියන් වශයෙන් කල්පනා කර ගන්න ඕනේ අපටත් මේක අදාළයි මේක වළංගුයි අප අතර වුණත් මේ නිවාසික භාවනා වැඩපිළිවෙලක නැත්නම් භාවනා ජීවිතයේ ගත කරනකොට බාහිර සාමේ නැත්තම් ඉතින් ආය යකඩ මල්ලට ගුල්ලු ගැහුවනම් හාල් මල්ල නොබල විසිකන එකයි තියෙන්නේ. කද්දාකවත් ඇතුළ සාමයක් නැහැ. ඒ නිසා පිටත සාමයේ වෙනුවෙන් කැප කරන්න බැරි නම් ත්‍යාගවන්ත වෙන්න බැරි නම් කවම කවදාකවත් ඇතුළත සාමය ලබන්නේත් නැහැ. ඒ සඳහා කරන්න තියෙන කැපකිරීම එයාට පේන්නේ නෝන්ජල්කම් විදියට. පේන්නේ බය අදුකම් විදියට අපිට එහෙම කරලා පුළුවන් අපි මෙහෙම නේද කියලා මේ নানা ආකාර ප්‍රශ්න මතු කරගෙන මේ ධර්මයේ නාමයෙන් ශික්ෂාවක නාමයෙන් කරන්න පුළුවන් ඒ කැපකිරීම වෙනුවට ඔලොමලකම් කියාගෙන ප්‍රශ්න හදාගෙන බය අඩු නැත්තම් බය අඩුයි කියලා හිතාන නෝන්ජල් කියලා හිතාගෙන ඉතින් කාකොටා වැටෙනවා. ඉතින් ඒක ගිහිපෙන් අතර ගිහන් අතර කියලා වෙනසක් නැහැ. පැවිද්දන් අතර වෙනසක් නැහැ. ඒක අද දිහා බලනකොට පේන්නේ වැඩි වගේ කියලා. නමුත් ශාසනය දිහා බලනකොට එදත් එහෙමයි. සරුවචනංශ වැඩ ඉන්න කාලෙත් ඒක එහෙමයි. අදත් එහෙමයි. ඒ නිසා මේ ලෝකේ ඉන්නා තාකල් මේ ලෝකේ ඒක අඩු වෙන කාලයක් එනකන් ඉන්න එපා. කදාකවත් වෙන්නේ නැහැ. කොච්චර දක්ෂ කොච්චර කල්යාණ මිත්‍ර ඇත්තු හිටියත් ඒ ගිහි හිතේ පෘ탁ජන හිතේ තියෙන මේ ගතිය බෙදලා දාන ගතිය කඩලා දාන ගතිය තමන්ගේ කුට්ටිය කඩා ගන්න ගතිය ඉතින් මේ තමන්ගේ කුට්ටිය කඩා ගැනීම සඳහා නඩු කතා කරනවා සාධාරණයක් ඉෂ්ට කරගන්න හදනවා ඉතින් කාර්ය කෙරෙනතුරු කාගෙත් රැවටිල්ල ඒක නිසා අපිට කැඹුරේ හුඟා කැඹුරෙන් බැලුවොත් විඥානය කියලා හිත කියලා අපිට තේරුම් ගන්න අමාරු ඊටාම සූක්ෂම දෙයක් තියෙනවා නම් ඒක ප්‍රධාන වශයෙන් කරන්නේ මොකද්ද මේ මම සහ මම නොවේ කියලා දෙකට කඩනවා ලෝකේ හැම දෙයකම මේක මගේ මේක මගේ නොවේ නැත්නම් මම සහ මම නොවේ කියලා දෙක කඩලා මම පැත්ත උකුඹලා පෙන්වන එක තමයි විඥාණයෙන් කරන්නේ ඒ සඳහා නිටතරම ද්වේතාවයක් අවශ්‍යයි. දෙකට කඩන්න ඕන. දෙකට කඩලා මට අයිති කොටස මගේ කොටස ශ්‍රේෂ්ඨයි. මගේ කොටස මම වග බලා ගන්න ඕන. කවුරුත් මගේ ඒවා බලන්නේ නැහැ. මම මේක සුබ සාධනේ බලන්න ඕනේ. මගේ නොවන එකට ඕන දෙයක් වුණාට කමක් නැහැ කියලා. ඉතින් මේ ගතිය තියෙන තාක්කල් හිත තියෙනවා. හිත තියෙන තාක්කල් මේ ගතිය තියෙනවා. ඉතින් එවැනි ගතියකින් ඇති වෙන එවැනි දෘෂ්ටියකින් ඇති වෙන සෑම සංකප්පයක්ම සංකල්පයක්ම විතක්කයක්ම කාම විතක්කම තමයි. ව්‍යාපාද විතක්කම තමයි. විහිංසා විතක්කම තමයි. ඉතින් ඒක නිසා කටු ගහේ කටුල් කරන්න ඕනේ නැහැ. ඒක ස්වභාවයෙන්ම කටු තමයි. ඒ නිසා කවදා හරි මේ කාය ගත සතිය නැත්නම් රූප කර්මස්ථානේ කරලා ඊට පස්සේ වේදනා සංඥා සංස්කාර විඥාන වශයෙන් භාවනාවට ගැඹුරට ගැඹුරට ගැඹුරට යන්න යන්න යන්න යන්න තමයි තේරෙනවා මේ හිත තියෙනකන් එහෙම නැත්නම් චින්තාමේ ඥාන තියෙනකන් නැත්නම් තර්ක මනස තියෙනකන් එහෙම නැත්නම් ණය විපස්සනාව තියෙනකන් තමන්ගේ කුට්ටිය කඩා ගන්න එක අනිවාර්යයි මොනම හේතුවක් නිසාවත් මේ මගේ ඇඟ මගේ රුචි අරුචිකං මගේ මනාප මගේ පෞරුෂත්වය මගේ කීර්ති නාමය කියන එක අපිට පේන්නේ බොහෝම ශ්‍රේෂ්ඨ ලොකු දෙයක් අනික් මිනිසුන්ට මොන වුණත් කමන්නේ ඒක නිසා ඕනම තැනකදී මේ දෙකට බෙදලා දෙකට බෙදෙන එකත් කරගෙන මම කියා ගන්න කොටස කුඹා දැක්වීම තමයි මේ විඥාණය කරන්නේ ඒක දේශපාලන වශයෙන් ඉස්සල්ලාම ලෝකේ ප්‍රචලිත කෙරුවේ මේ එංගලන්ත කාලේ divide and rule කියලා මිනිස්සු අතරකට රටක් අල්ලන්න ඕන ඒ රටේ ඉන්න කොටස් දෙකකට දෙකට බෙදලා ගන්නවා. දුර්වල පක්ෂයට ආයුධ දෙනවා. දුර්වල පක්ෂයට ආධාර දෙනවා. ඒකල කියනවා උඹලා පැත්ත සාධාරණයි. ලොකු උනා කියලා බය වෙනට ගහපියා මන් දෙන්නම් ආයුධ මන් දෙන්නම් උපකරණ කියලා ගැහුවට පස්සේ ඒ විසුගේ තාක්ෂණයේ විසුගේ වෙඩි උණ්ඩ මේ තුවක්කු නිසා අර දුර්වල පක්ෂයට පුදුම ශක්තියක් එනවා. ඒගොල්ලෝ විහිං තමන්ගේම සෝජාතික මහා ජාති විනාශ කරනවා. විනාශ කරලා පස්සේ සුද්ධයිලා රට අල්ලගන්න. මේ නිසා ඉරණබසින අධිරාජ්‍ය කියලා අපේ ලංකාව විතර පුංචි රටක් එංගලන්තේ කියන්නේ. ඇල්ලුවා කියන්නේ පුදුම ඇල්ලිල්ලක් ඇල්ලුවා. මොකද ඒගොල්ලෝ හරියටම දන්නවා ඒ කුත්තු කරන්න ඕන තැනට. ගිහිල්ලා එතෙන්ද පොර ටිකක් දැම්මට පස්සේ එකම જાතිය දෙකට බෙදෙනවා. බෙදලා සුළු જાතියට ආධාර කරනවා. මේක තමයි අද බටහිර මේක තමයි මේ යුරෝපයේ ආර්ථිකය කියලා කියන්නේ ඕකට. යුරෝපේ දේශපාලන ක්‍රමය කියන්නේ තෝකට. ඒගොල්ලෝ කොහොම හරි ඇතුළට ගිහිල්ලා දෙකට බෙදලා අඩ අඩු පක්ෂයට පුළුවන් තරම් ආධාර කරන උඹලා හරිම සාධාරණයි. උඹලට අසාධාරණයක් වෙලා තියෙන්නේ. උඹලගේ සාධාරණ වෙනින් අපි පෙනීට අපි සුද්ධෝ අපිට තේරෙන වැඩේ මේ ටික තියාන ගහපියව. ඉතින් අන්තිමට ඒගොල්ලෝ විසින්ම මහජාති විනාශ කරනකොට දෙගොල්ලම හෙම්බත් වෙනකොට අකුලනවා සම්පූර්ණයෙන්ම. ඉතින් මේකට සුද්ධට බැන්නට අපේ හැම කෙනෙකුගේම හිතේ තියෙන toy ගතිය තමයි. මම මගේ මගේ ආත්මය හැම එකටම වැඩි ලොකුයි. ඒක නිසා ඉස්සල්ලාම කරන්නේ මම සහ මම නොවන කියන දෙක බෙදා ගැනීම. ඒ නිසා යම් තැනක යම් කිසි කෙනෙකුට මම මගේ කියන සුඛාස්වාදය එහෙම නැත්නම් ඉඳුරම් පිනවීම ආවනම් අපි ඒකට කාමච්ඡන්දය කියලා කියනවා. කාමච්ඡන්ද කියන්නේ මගේ ඇහැට රූප පෙන්වන එක, මගේ කනට ශබ්දාසන එක, මගේ නාසයට, මගේ දිවට, මගේ කයට අවශ්‍ය කරන සැප පහසුකම් දීම. මේක මෙතෙන්ද ගිය ගමන් දැන් මට ඇති වෙන්න රූප තියෙනවා, මට ඇති වෙන්න ශබ්ද තියෙනවා, ගන්ධ රස පහස ඇති කියෙන්නේ නැහැ. යම් ප්‍රකට ආපු ගමන් අපේ කියන එකක් දාගන්නවා. ඊට පස්සේ කියනවා අපේ පවුලේ ඔක්කොටම ඕනේ අපේ ජාතිය ඔක්කොටම ඕනේ අපේ නගරේ ඔක්කොටම ඕනේ අපේ ආගමේ ඔක්කොටම ඕනේ කියලා අර කාම තණ්හා භව තණ්හා බවට පතුරව ගන්නවා අපේ දේවල් වලට ඊට පස්සේ අපේ නොවන ඕන දෙයක් එක්ක යුද්ධ කරන්න අපි ලෑස්ති. ඒ අපේ නොවන ඕන දෙයක් විනාශ කරන්න අපි ලෑස්ති. මොකද අපේ දේ ශ්‍රේෂ්ඨයි අපේ දේ උත්තමයි කියලා. ඉතින් අර කාම තණ්හාව සම්පූර්ණ කරන ගැනීම සඳහා සටන වගේ දසදහස් ගුණයකින් සටන් කරන්න ඕනේ අපි ඔක්කොම සන්තර්පණය කරා. එතකොට ඇති වෙන බාධා ප්‍රමාණය දසදහස් ගුණයකින් වැඩි වෙනවා. එතකොට මේ බාධාවට කරන ද්වේෂයට විභව තණ්හාව කියලා කියනවා. ඒක තමයි යුද්ධ කියන්නේ. ඒක තමයි ආරවුල් කියලා කියන්නේ. ඒක තමයි ගැටුම් කියලා කියන්නේ. ඉතින් ඉස්සල්ලාම Tamange ඉඳුරම් පිනවන්න ගිහිල්ලා ඒක සාර්ථක වෙච්ච හැම කෙනාටම ආඩම්බරයක් වෙනවා. මගේ බැල විතලක් මදි අපේ කරන්න අපේ වෙච්ච ගමන් බාධක දස දහස් කුණිකින් වැඩි වෙනවා ඊට පස්සේ විභව තණ්හාට ගිහලා ඉතින් දන්නේ නැහැ මේ කාමයම අනිත් පැත්තේ ද්වේෂයක් පාටපත් වෙලා Tamanට ආධාර නොකරන Taman එක සමාන්තර නොවන ඕනම කෙනෙක් හතුරෙක් විදිහට සලකනවා සලකලා මේ මිසු වනස් කරන්න විනාශ කරන්න විහිංසා හේතුවිලි පහල කර ගන්නවා. ඉතින් අපිට පේන්නේ ඒක සාධාරණ දෙයක්. මොකද මම මේ සටන් කරන්නේ මගේ જાතියට, මගේ පවුලට, අපේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න නිසා මට සාධාරණීකරණය කරගන්න කොහොම හරි. එනිසා හැම රටකම ඉතිහාසය ඒ රටේ ජාති ආලයෙන් පෙඟිච්ච අසාධාරණ මේ රචනය. හැම රටකම ඉතිහාසය ලියලා තියෙන්නේ Taman හරි කියන පදනම ඉදලා. ඒ නිසා මනුස්ස ඉතිහාසය කියලා කියන්නේ තන්නේ ක්‍රම බොරුවක්. තන්නේ කරම බොරුවක් වෙච්ච දේවල් නැතුව නෙමෙයි. ඒවා සේරම පුඹලා මේ මිනිස්සුන් අපි සාධාරණීකරණය කරන්න ගියාගත්ත මේ පට්ටන්දරයක් තියාගෙන කර උඩ තියාගෙන අතීතේ ජීවත් වෙනවා. ඉතින් කෙනෙකුට මේ මේ සූදුව මේ ඇබ්බැහිය මේක දීර්ඝ සංසාරේ කිලෝරක් නැති පටලවිලක් පටලවෙන පඹ ගාලේ පැටවිච්ච එකනවා වගේ අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතෝ පජා කියලා ඇතුළතත් ගැට පිටත් ගැට පටලවිලි ගත කරන මේ දෙයට බුදුරජාණන් වහන්සේ මුළු සංසාරෙම පටලවා ගත්තත් මුළු මානවයම පැටලි ගත්තත් මුළු ලෝකෙම වැටුණත් උත්තරයක් තියෙනවා. බුදුරජාණන්සේ උත්තරයක් තියෙනවා මේක ගලවන්න පුළුවන්. මේ මේ පැටලුල මේ බබුස්තන මිටික් වගේ පටලවිච්ච නූල් පන්දුවක් වගේ තියෙන මේ පටලවිල්ල ගලවන්න පුළුවන්. ඒ ගැළවීම සඳහා ක්‍රම දෙකක් අවශ්‍ය වෙනවා. බාහිර උපක්‍රම සහ අභ්‍යන්තර උපක්‍රම. එතකොට මේ සමගිය ඒ වගේම සම්මෝධමාන සතුරු සාමිච්චයෙන් කතා කරන ගතිය, ඒ වගේම අවිවදමාන වාදන කරන ගතිය, මේ කීරෝධකී භූත ජලයයි වතුර වගේ එකතු වෙන ගතිය, ඒක මේ එකිනෙකා පියහෙන් බලන ගතිය තියෙනවනම් අපි බාහිරේ මේ ප්‍රශ්නේ විසඳගත්තා වෙනවා. ඒකට අපි කියනවා සමානාත්මතාවය කියලා. මේකට දේශපාලනේ ගාගත්තට පස්සේ සමාජවාදී කියලා කියනවා. සම සමාජ කියලා කියනවා. ඔක්කොම පද හරිය ලස්සන වචන. හැබැයි බුදුජානනාංශයේ කියන සමානාත්මතාවයේ වාදයේ වෙනුවට සම සමාජ සහ සමාජවාදී කතා ගියාට පස්සේ අපි දන්නේම නැතුව කොහෙද දේශපාලන පක්ෂයක සමාජිකත්වයක් අරගෙන අපි වාමාංශික වෙලා. මේ ඔක්කොම මේ සම සමාජ කියන වචන සමාජවාදී වචන ඔක්කොම හාමුදුරුවෝ හදපුවා. ඒ ඔක්කොම හදලා දුන්නේ ඒගොල්ලෝ හිතුවා මේක ඇත්තට මේ බුදුහාමුදුරුවෝ කියන සියල්ලන් අතර සහෝදරෙක් කියාගෙන ඉන්න එක තද බුද්ධ학මක් කියලා. අපේ 40 ගණන් වල 38 ඉඳලා 48 වෙනකන් ලංකාවේ ඉතිහාසයේ පුදුම කුණුහරුප ටිකක් වෙලා තියෙනවා. ඔය මේ වාමාංශික ව්‍යාපාර ඇත්තෝ මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්න හදන මේ සමගිය තමයි අපි ඇති කරලා දෙන්න හදන්නේ කියලා මේ කතෝ මේ මේ වාමාංශික අදහස් කොමියුනිස්ට් ආදී අදහස් අරගෙන ඒක හිතුවා මේ බුදුහාමුදුරු කියන සමගිය තමයි මේ තියෙන්නේ කියලා. ඒ නිසා ඔක්කොටම උදව් කරුවේ හොඳ උගත් ස්වාමීන් වහන්සේලා. අන්තිමට උනේ මොකද්ද? අර තිබුණු අපේ සම්ප්‍රදායත් නැති වෙලා ඒ වගේ තියෙන මේ සංස්කෘතිකතිත් නැතුව මේ හටන් කරන්න විප්ලවකරන්න තරුණ ජනතාවක් හැදුනා. අපේ ජීවිත කාලය ඇතුළත හටන් තුනක් කෙරලා තියෙනවා. අපේ අපේ ජීවිත කාලේ විප්ලව තුනක් කරලා තියෙනවා. ඒ විප්ලව තුنين එකක්වත් බාලදක්ෂ ව්‍යාපාරට සම්බන්ධ වෙච්ච දහම් පාසල් ගිය එකෙක්ක සම්බන්ධ වෙලා නැහැ. මේවට ගියේ නැති කට්ටිය තමයි මේ හටන් කරන්නේ. ඉතින් මේ හටන පටන් ගන්න ඉස්ලම් පරාදයි. දිනන පක්ෂයත් පරාදයි. මොකද මේකෙදි තියෙන්නේ බණ්ඩන ජාතනං කලහ දාසනං විවාදාපන්නාන බිඳීම් ගැටීම් කලහ විවාද. ඉතින් මේ බාහිරේ මේක හදනවා කියන එක බාහිරේ මේ සමගිය බුදුන්සේගේ හැම හුස්මක් පාසම හිත හිත ඉඳලා තියෙනවා. දවසක් සර්වචනාචි ඉදිරියට ඇවිල්ලා මහා ප්‍රජාපති ගෝතමී වන්දනා කරන වෙලාවක දැන් මේ කිරියම්මා කිරියම්මගේ හැදිච්ච දරුවා දැන් දරුවා බුදු වෙලා කිරියම්මත් රහත් වෙලා සර්වචනාචි කිවිසුමක් කරනවා. එතකොට මහා ප්‍රජාපති ගෝතමී ආයිබෝන් කියන සර්වචන්සිට ආයිබෝ වේවා කියලා කියනද සර්වචන්සි කියන ඕක මේ පෘ탁ජන සුබපැතීමක් ප්‍රජාපති ඕක සර්වචනාංශයට ගැලපෙන්නේ සර්වචනාංශයට ඔය අපේ කොඩිය කාට කිවිසුමක් කරනකොට අම්මා ආයිබෝන් කියනවනේ මම දන්නේ දැන් ඒවා තියනවාද කියලා අපි පුංචි කාලේ තිබුණා කොඩිය කාට කිවිසුමක් කරනකොට ආයිබෝන් කියලා අම්මා කියනවා ඒ වගේ තමයි මේ කිරියම්මා බබාට කියනා වගේ දැන් මේ බුදුහාමුදුරුවෝ බුදු වුණාට පස්සේ කියනවා සර්වචන් වහන්සේට ආයුෂ වැඩි වගේ සර්වචන්ස කියන නෑ ප්‍රජාපති. ඕක නෙවෙයි සර්වචන්නාංශයේ සූපතන ක්‍රමය. ඔබ පතපං සංඝයාතර සාමය වේවා කියන. ඒක තමයි බුදුහාමට ආවස වැඩෙන්නේ කියලා. සංඝයාතර සාමය වෙනව නම් බුදුහාමට ආවස වැඩෙනවා. ඒක කහටවත් හිතෙන්නේ නැහැ මොකද්ද මේකේ සම්බන්ධතාවය කියලා. මොකද නැත්තම් සංඝයාතර නැත්තම් සාමය බුදුදහස කියනවා මට මේ පැත්තේ හිතන කොටත් අපහසුයි. යන්නත් කම්මැලි. සංඝයාතර සාමයේ තියෙනවා නම් මට යන්නත් හිතෙනවා යනකොටත් මට පහසුයි හිතෙන ගැන කුමන කතාවද කියලා. ඒ නිසා අපිට තාමත් තියෙනවා ශාසනය කළ හැක්කක්. බාහිර වශයෙන් ඒ මොකද? ශාසන ගෞරවයෙන් සහ සාමයේ වෙනුවෙන් මේ තියෙන දුක් කරදර ඉවසගෙන මුවින් නොබෙන කරබන ඉන්න පුළුවන් නම් ඒ හැම චිත්තක්ෂණයකම සම්මා සංකප්ප අයින් වෙලා මිච්ඡා සංකප්ප අයින් වෙලා සම්මා සංකප්ප වෙනවා. අපි හිතන්නේ මේ තටමලා භාවනා කරපොම හරියයි කියලා. දඩනවල භාවනා කරන ගමන් ළඟ ඉඳගෙන එක්කනට වෛර කරනවා. එයා කැස්සයි කියලා, එයා සද්ද කරයි කියලා. ඉතින් කොහෙද මේ භාවනා කරලා යන්න හදන්නේ? අපි මෙච්චර මහන්සිලා ආවේ මෙතෙන් ඇවිල්ලා බලන්න මෙතෙන් ඇවිල්ලා කහිනවා. මෙතෙන් ඇවිල්ලා සද්ද කරනවා කියලා පෙන්වන්න බෑ නිකන් මේ කැත්ත උඩ තියාගත්ත මාළු කෑල්ල වගේ තමයි අනික් යෝගාවචරෝ පේන්නේ. ඒකෙත් ධර්මතාවයක් තියෙනවා. භාවනා කරන්න ගිය කෙනාට තමයි ගොඩක් කේන්තියන්නේ. ගෙදර දොර ඉන්නවට වඩා කේන්තිය වැඩි. ඉතින් ඒ නිසා ඒක දැනගෙන එතනදී තමයි අපි දැනගන්න ඕනේ අනිකුත් භාවනා කරන හැම කෙනෙක්ම මං වගේ කැපකිරීමක් කරපු කෙනෙක්. ඒකෙනත් අමාරුවේ මේ හිත ගැට ගහගෙන ඉන්නේ. අනේ මගේ කායික ක්‍රියාවකින් වාචසික ක්‍රියාවකින් මානසික ක්‍රියාවෙන් තව කෙනෙකුට හිතක් කරදරයක් නොවේවා. ඒකට්ටියගේ සාමය වෙනුවෙන් මේ නිදහස වෙනුවෙන් විවේක භාවය වෙනුවෙන් නිස්සද්ද භාවය වැඩි මට කරන්න පුළුවන්. මොකද්ද? යමක් නොකර ඉන්න එකයි. ආනේ ඒ දේ කරන්න පුළුවන් නම් ආපිට Tamanට ලැබෙන්නේ මොකද්ද? Tamanට විවේකී ලැබෙයි. Tamanට නිස්සද්දකම හැබෙයි. Tamanගේ සම්මා සංකල්ප හැදෙන්න පටන් අරගනි. ඒක වෙන්න පටන් ගත්තට පස්සේ තේරෙවි මේ බාහිරය සාමගෙන් තොරව ඇතුළත සම්මා සංකප්ප හදන්න බෑ. ඒක නිසා සමග්ගාණං තපෝසුකෝ කියලා සරුවචාන්සේ දේශනා කර තිනවා සුකෝ බුද්ධාණං උප්පාදෝ සුඛ සුඛෝ ධම්සත් ධම්ම දේශනා සුඛෝ සංගස්ස සාමග්ගේ සංඝ කියලා කියන්නේ භාවනා කරනන් අතර සමගියක් ගන්න පුළුවන් නම් එක නඩේට එක සමලිලට අතු නැගුණා වගේ. ඉතින් මේ පිටසතර භාවනාව කියන එක මොකද්ද? නිවන කියන එක බොහෝම ලේසියි. මේ එක්කෙනෙකුට ඉස්සලා අනිත් එකන නිවන් දකින්නයි, එක්කෙනෙකුට ඉස්සලා අනිත් එකන ධ්‍යාන ලබන්නයි, උරුට්ටු අල්ලන්නයි, රණ්ඩු කරන්නයි පටන් අරගත්තාම ඒ කවදාකවත් හරියන වැඩක් නෙමෙයි. ඒ නිසා අපිට සාමූහික වශයෙන්ම ප්‍රයත්නක් තියෙනවා. ඒ ප්‍රයත්නෙත් එක්කම පෞද්ගලිකත් ප්‍රයත්නක් තියෙනවා. මේ දෙක අතින් අත ගන්න ඕනේ. මේ දෙක අතින් අත ගන්න ඕනේ. ඒක තමයි සංස්කෘතියක් හැදිලා භාවනා සංස්කෘතියක් එන්නේ. ඉතින් ඒක නිසා අපි මේ ධර්මදේශනාවේදී බලා කියාගන්නේ මේ සාමයේ වෙනුවෙන් කටයුතු කරනකොට කැපකිරීම රාශියක් කරන්න වෙනවා. තමන්ගේ පුද්ගලික ඕනෑපාකම් ඔක්කොම ඉෂ්ට කරන්න බෑ. අපි සම්නාඩයක් යන්නේ. අපි පිරිසක් යන්නේ. අපි මේ පිරිස අවශ්‍යතාවයන් සම්පූර්ණ වුණාට පස්සේ එක එකන අවශ්‍යතාවන් ඉස්සර කරගෙන දඟලන්න කයක සංගාහන්න යන්න එපා. පරිතද කරගෙන ඉවසා දරාගෙන අනේක කරන්න ඒක කරා නිවන් ලැබෙන්නේ නිවන් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ සම්මා සංකප්ප ඇති කර ගන්න සඳහා මිච්ඡා සංකප්ප අයින් කිරීමට තමන් පුද්ගලිකව සටනක් මෙහෙවන්න ඕනේ. ඒකට කියනවා අභ්‍යන්තර සාසනය කියලා. බාහිර සාසනය තමයි සාමේ. අභ්‍යන්තර සාසනේ වැඩක් තියෙනවා. ඒ ශාසනය වැඩ කරන කෙනාට බාහිර ශාසනයේ සමගියක් ඇති කිරීමේ හැකියාවත් සහ අවස්ථාව වැඩි. භාවනා හරියාගෙන ඉන කෙනාට භාවනාවේ සමගිය සමාදානයක් නෑ අපි මේ වගේ ඒකෝදි භාවයක් ඒකාග්‍ර භාවයක් ඇති කෙනාට අනික් පිරිසගේ නැත්නම් සමාජයේ තියෙන ගැටුම් විසඳා ගැනීමේ හැකියාව වැඩි. යාට තේරෙනවා මෙන්න මෙතනිය තමයි මේක සමාදම් කරන්න ඕනේ කියලා. කවුරුත් ڇප්ප කරලා හරි කාටවත් අසාධාරණ බලයක් දීලා නෙවෙයි මේ වෙනුවෙන් කළ යුත්තේ මේකයි කියලා. ඒ නිසා ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ බණ කියනකොට කියනවා නඩුකාරයෙක් ඉන්නවනම් ඒ නඩුකාරය අඩු ගානේ ධ්‍යාන ලැබුව කෙනෙක් වෙන්න ඕනේ නඩුවක සාදාහට විනිශ්චය ගන්න. එහෙම නැත්නම් ඒ මනුස්සයා දෙන හැම නඩු තියෙන එකම තව නඩුවක් හට ගන්න. නඩුවෙන් නඩුව පටල වෙනවා. මොකද මෙයා ඉන්නේ හිත හදාගෙන නෙවෙයි. එයා පොත පොත කියනවා. පොතේ නඩු පොතේ තොරතුරු තියෙන නමුත් සාධාරණයක් ඉෂ්ට කරන්න තරම් හිතේ විවේකයක් නැහැ. ඒක නිසා නමුත් අසාධාරණ අවාසනාවට වගේ ඒ නඩුකාරින්න වෙලා නැහැ භාවනා කරන්න. ඒගොල්ලන්ට වැඩ හරියට වැඩ. ඉතින් ඒගොල්ලෝ පොත දිගේ අරගෙන පොත දිගේ අරගෙන නඩු විසඳනවා. දවසින් දවස නඩු වැඩි වෙනවා. මිසක එකම රටකවත් අහලා තියෙන නඩු අඩු වෙන උසාවියක් තියෙනවා අයිය. කවදාවත් නැහැ. ඒ නිසා අපි මේ කරන පුංචි වැඩේ වටිනාකම අපි මේ කරන පුංචි වැඩේ දෙන ආදර්ශය අපිට තේරෙන්නේ නිවන් දැක්කට පස්සේ. එතකන් ඉතින් අපි අර කරන්නම් වාලේ කරනවා හෝ ශ්‍රද්ධාවෙන් හෝ කරනවා ප්‍රඥාවෙන් තේරුම් ගත්ත දවසක අපි මේ ශාසනය වෙනුවෙන් මේ කරන පුංචි වැඩේ වටිනාකම චිත්තක්ෂණය චිත්තක්ෂණය පාස මල් මාලයකට මල් ලබුනනවා වගේ වටිනාකමක් තියෙනවා. ඒක අපිට උගන්නලා නැහැ. මේ බුද්ධ ආගම කියලා උගන්වනකොට අපිට උගන්ලා තියෙන වෙන මොකක්ද ඒක? ගොඩක් පින් කරන්න ඕනේ, ගොඩක් කොඩි පූජා කරන්න ඕනේ, ගොඩක් බෙර පූජා ගහන්න ඕනේ, ගොඩක් හයියෙන් සාදු කියන්න ඕනේ. මේ මොකද්දෝ ලයිස්ට්වක් හදලා තියෙනවා. මෙතෙන් ආවට පස්සේ කියනවා කතා නොකර ඉන්න තරමට පින් සිද්ධ වෙනවා. ක්‍රියා නොකර ඉන්න තරමට පින් සිද්ධ වෙනවා. හිත තැම්පත් කරපු තරමට පින් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා වැඩ කරගෙන යනකොට භාවනාව හරියනකොට ඒ කෙනාට මහා පාළු ගතියක්, තනි කෙච්ච ගතියක්, පරලිච්ච ගතියක් සැකයක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක එතන එතන මතුවෙනකොට සාකච්ඡා කර කර හදාගෙන ගියොත් හැම කෙනාටම සමාන අයිතිවාසිකමක් සහ හැකියාවක් තියෙනවා. කිසිම කෙනෙකුට වැඩි හැකියාවක් සහ අඩු හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා අපි බාහිරෙත් සමගිය හොයන අතර අභ්‍යන්තර සමගිය හොයා ගැනීම සඳහාත් කර්මස්ථාන වඩන්න ඕනේ. කර්මස්ථාන වඩන ගමන් අර බාහිර සමගිය වෙනුත් අපකප්පවීම පාවාදී අපේ සැප පහසුකම් පාවාදී කෙරෙනවා. අන්නේ Tamange සැප පහසුකම් පාවාදීලා හෝ ඒ භාවනාවට අවශ්‍ය පරිසර සකස් කරන ස්ථාන වල තමයි භාවනා මධ්‍යස්ථාන කියලා කියන්නේ. ඒකට තමයි මේ අරණ්‍ය සීනාසන කියලා කියන්නේ. ඒව ඔක්කොම සැප තියෙන තැන් වලට වඩා ලස්සනයි හොඳයි සැපයි. නමුත් ඒ සැප ඇවිල්ලා තියෙන්නේ ආමිෂෙන් නෙවෙයි. ආමිෂේ තියෙන මූලික අවශ්‍යතා ටික. සැප ඇවිල්ලා තියෙන්නේ තමන් බඩ භාවනා කරනවා ආමිෂෙන් එන්නේ ඔක්කොමලා. ඒ වගේ සැප හොයන, කාම හොයන කට්ටිය නෙවෙයි. නිසා එවන තැනකට ගියත් සතුටක් ඇති වෙන විදිහේ ගතියක් තියෙනවා. ඒ නිසා භාවනා කරන කෙනාට මේක ඇඟට වදින වෙලාවක් වෙනවා. හිතට වදින වෙලාවක් එනවා. ඒ වෙලාව වෙනකොට ඒ පුද්ගලයා කර හැබෑ වෙනස පුදුම විදිහට තමන්ට දැනෙන්න පටන් ගන්නවා. එතකොට ශ්‍රද්ධාව ප්‍රඥාවක් බවට මාරු වෙනවා. එතකන් අපි මේවා කරන්නේ ශ්‍රද්ධාවෙන්. ඒ නිසා යම් වෙලාවක භාවනාවේදී අපේ නිතර හිතට වද දෙන මේ නීවරණ ධර්ම ටික එහෙම නැත්නම් මේ මිච්ඡා සංකප්ප ටික ඉසලන හිතෙන් අයින් කරන්නම බෑ කියලා. ඒ තරම්ම හිත පෙඟිලා තියෙන නෙවයි. නමුත් ඒක ටික ටික ටික ටික අයින් වෙනකොට අයින් වෙච්ච හිතට විතරක් තේරෙට පටන් අර ගන්නවා මේ නීවරණ තියෙන තාක්කල් අපේ හිත අන්ධ කරනෝ අචක්කු කරනෝ පඤ්ඤා නිරෝධකෝ පඤ්ඤා දුබ්බලී කරනෝ අනිබ්බාන සංවත්තනිකෝ නීවරණ බාධාව තියෙන තාක්කල් අපේ හිත අන්ධ කරනවා අපිට මේ දාවේන කන්නාඩි දෙකේ දල බැඳුනා වගේ වාහනේ යනකොට ඉස්සරහා දල බැඳුනා වගේ ඇස් දෙක අන්ධ කරනවා අචක්කු කරනවා ඇස් නැත්තෙක් බාටපත් කරනවා ප්‍රඥා දුබ්බලී කරනවා. Tamange තියෙන මේ සාධාරණ භාවයේ දකින්න ප්‍රඥාව කොහේ යනවද හොයන්න බෑ. ඒ වගේ ප්‍රඥා නිරෝධකෝ ප්‍රඥාට විරුද්ධව වැඩ කරනවා. අනිබ්බාන සංවත්තනි. නිවෙනින් අනිත් පැත්ත නිවන වගේ පෙන්ලා දෙනවා. ඉතින් කවදා හරි මේ ජීවිතයක එහෙම නැත්නම් මේ ආධ්‍යාත්මික ජීවිතයක නිසි පිළිවෙලට සීල ශික්ෂාවක් රැකලා සමාධි ශික්ෂාවක් රැකලා කාට හරි කොයි වෙලාවක හරි මේ මෝහපට ලයින් කරගන්න පුළුවන් වුණා නම් නීවරණ නැති හිතක අසිරිය නීවරණ නැති හිතක ඇති තෙද දැක ගන්න පුළුවන් වුණා නම් එයාට තේරෙනවා අපි මෙතෙක් කල් ඉගෙනගත්ත සියලු ශාස්ත්‍රත් හරි මේ නීවරණ නැති කිරීමකට ගත්ත ප්‍රයත්නයත් හරි. ඒ ධර්මතම ඒකේ චක්කුකරණයක් තියෙනවා ඇහැ පාදලා දෙනවා. ප්‍රඥාව උපමත්තම් කරලා දෙනවා. නිවන මේකයි, ලාභ සත්කාර මේකයි කියලා පෙන්ලා දෙනවා. ඉතින් ඒක නිසා අපි මං ඉපදුනේ 52 ඒ වගේ වෙනකොට එහෙම නීවරණ අයින් කරන්න බෑ. ඒක මේ ශාසනය කරන්න බෑ කියන කතාව සම්පූර්ණ ස්ථාවර වෙලා තිබිලා තියෙන සමාජයේ. භාවනා කරන්න බෑ. සමාධියක් වඩන්න බෑ. විපස්සනා වඩන්න බෑ. ඒක ඉවරයි. ඒක නිසා ඒ බුද්ධ ජයන්තියට ඉස්සර වෙලා සම්පූර්ණ මුළු ශ්‍රී ලංකා සම්පූර්ණයෙන්ම මේ භාවනාව අතහැරලා දාලා තිබිලා තියෙනවා. කරන්න බෑ. මේක ඉවරයි කියලා. මොකද ඒ තරම හැම කෙනාගේම හිත දූෂිතයි. දූෂිත මනසෙන් තමයි තීන්දුවක් කරන්න තිබුණේ කරන්න බෑ කියලා. නමුත් බුද්ධ ජයන්තියත් එක්ක මොකද්දෝ විප්ලවයක් වෙලා තියෙනවා. මොකද්දෝ විප්ලවයක් වෙලා ලොකු සාංශේ කියන විදිහට නෝමනා කරන්නා වූ පුස් ආගමික ගෝසාවල් කරන විශාල පිරිසක් අතර උවමනා කරන්නා වූ භාවනාවට හිත දුන්න සුළු පිරිසක් ඉඳලා තියෙනවා. සුළු පිරිසක් ඉඳලා තියෙනවා. ඒ පිරිස බුරුමයත් එක්ක සම්බන්ධකම් පවත්තලා ඒ බුරුමේ එවකට පැවතිච්ච මේ භාවනා ක්‍රමයට ගෙනාවට පස්සේ සුළු පිරිසක් ඉතින් ඒකට පටන් අරගත්තා. පටන් අර ගන්නකොට බහුතරය මේ සුළු පිරිසට පිස්සෝ කියලා මොලේ නරක් වෙච්ච කට්ටිය කියලා තන්නේ ක්‍රම චෝදනා කරලා තියෙනවා. එතකොට අපේ ලොකු ස්වාමීන් වහන්සේ තව ප්‍රධාන ඔය සේට්පාණ චන්දේවන ස්වාමීන් වහන්සේ එතිකම මේ තවත් ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ තුන් හතර දෙනෙක් පතාක යෝජ වගේ පෙනී ඉඳලා අර සුළුතරයට උදව් කරලා තියෙනවා. නෑ බය වෙන්න එපා. ඔය බුද්ධ ආගම කරලා තියාගත්ත කවදාවත් භාවනා කරපු නැති මිනිස්සු චෝදනා කරාට මේ ක්‍රමේ හරියි. සුළු පිළිසෙට යන ක්‍රමේ හරි. මේක කරමු කියලා ඊට පස්සේ තමයි අද අපිට මේ අවුරුදු ගානකට පස්සේ මේ වගේ පරිසරයක් අපිට ලැබිලා තියෙන්නේ. ඒ නිසා සම්පූර්ණ જાතියක් වශයෙන් අපි පැහැදිලිවම ප්‍රතික්ෂේප කරපු දෙයක් මේ කාලේ භාවනා කරන්න පුළුවන් කියන එක. දැන් එහෙම නෙවෙයි. දැන් අපි අරනේ අපි 78 වෙනි එක නිස්සාරණවනේ හැමදම පිළිලා. භාවනා කරන්න එන පිරිසකින් හැමදම පිළිලා. ඉතින් මේ වෙනස ඇති වෙච්ච යුගයේ අපි පහළ වුණයි කියලා කියන්නේ පොලිසෙල්ම නෙවෙයිනේ. මේ වගේ වෙනසක් ඇති යුගයක අපි ඇවිල්ලා මේ සැදී පැහැදී කටයුතු කරනවා කියනකොට. ඒකට අපි තේරුම් අරගන්න ඕනේ මේ වගේ මේ යුගයේ ඉන්න මේ භාවනාවට පෙළඹෙන පිරිස්සොල මේ බාහිරේ සමග්ගෝ සම්මෝදමානෝ අවිවදමානෝ කීරෝදකී භූතෝ කියන කතාව අපි ගිනල්ලා තියෙන මොකද්ද පෙර ආත්මවලින්. තාමත් අපි ටිකක් ඔය රණ්ඩු සරුවල් කරනවා ඇති. නමුත් ඒකේ අගේ ආඩම්බරේ තියෙනවා. ඒක තිබුණට මදි අපි මේ නීවරණ ටික අයින් කරන්න. අචක්කු කරනෝ, අන්ධ කරනෝ, පඤ්ඤා දුබ්බලී කරනෝ, පඤ්ඤා නිරෝධකෝ, අනිබ්බාණ සංවත්තනිකෝ කියන මේ නීවරණ ටික අල්ලා ගන්නවා කියන එක අපි වගේ කෙනෙකුගේ තියෙන ප්‍රධානම කටයුත්ත වෙනවා. ඉතින් සරුවචන් වහන්සේ මේක දැනගෙන මේකේ තියෙන මේ භාර ධූරය භාර ධූරය කියන්නේ මේ වෙනකොටත් අපි සීලක පිළිතලා මේ වෙනකොටත් අපි සතුම් මැරි මත ඇහැරලා හොරකම් කිරීම මත ඇහැරලා කාමීත්‍යාචාරය ඇහැරලා බුරු කේලම හිස්සචන පරිසචන කීම හොඳ නැති බව දැනගෙන ඇහැරලා මත්පැන් බීම ඇහැරලා මේක විශාල ජයග්‍රහණයක් මේකට ਸਰවචන්ස කියන ඕලාරික උපක්ඛිලේශ කියලා රටක් ජාතියක් වනසන ඡන්ද පරිසෝ කෙලෙස් මේවා අපි අයින් කරලා තියෙන. ඒක ඒක විශාල ජයග්‍රහණයක්. දැන් මේකේ ඉඳගෙන ඊ ගාවට කරන්න තියෙන සටන. එහෙම නැත්නම් මේ පරිඋත්ථාන කෙලස් ටික අයින් කරන්න කරන්න තියෙන සටන. ඒක මහා බරපතල ඥානවන්ත ක්‍රමවේදයකින් පමනක් කළ හැකි ඔලොමලකමට කරන්න බැරි දේවල්. ඒ නිසා යම් වෙලාවක අපි දැනගත්තොත් අපි ළඟ තියෙන මේ ඕලාරික උපක්ලේශ ටික අපි ප්‍රයත්නෙන් අයින් කරගත්තයි කියලා. සීල ශික්ෂාවෙන් අයින් කරගත්තයි කියලා. හික්මවා ගත්තයි කියලා. එතනින් වැඩ නැතර කරන්න බෑ. වැල්බුරුල්ලාටින්න බෑ. අපිට සිද්ධ වෙනවා ඊගාට සමාධි ශික්ෂාට බහින්න. ඒ සමාධි ශික්ෂාට බහිනකොට සරුවච්චන් වහන්සේ ඒ කාම ගුණ සහ කාම සංඥාවල් දුරු කිරීම සඳහා අපි නැත්තම් කියමු මෙහෙම කාම ගුණ ගුරු කර දුරු කරපු කෙනා කාම ගුණ දුරු කරුවා කියන්නේ තමන්ගේ නායයෙන් අයින් වුණා වස්තු භෝගයෙන් අයින් වුණා නන්නාඳුන තැනකට ඇවිල්ලා අපි කූඩාරං ගහගත්තා කූඩාරං ගහගෙන අපි කාම ගුණයන්ගේ ආධිනව දැනගෙන කවුරු හරි සම්බලා දෙන බතක් කන්න පොරොන්දු වුණා. කවුරු හරි දෙන ඇඳකපු දියන්න පොරොන්දු වුණා. ඊට පස්සේ අපිට තියෙනවා ඇද්දක වහගත්තට පස්සේ කාම සංඥාව තියෙනවනේ. එහෙම නැත්නම් කාම විතක්ක කියලා මේකට කියනවා. එහෙම නැත්නම් කාම ඡන්දය කියලා කියනවා. මෙන්න මේ කාම ඡන්දය ඇවිල්ලා බැට දෙන ගතිය අපි කොහේ ගියත් වෙනවා. අපි මොන જાති කෙරුවක්වත් ඒක පහර දෙනවා. දැන් මේ කාම ඡන්දේ නැත්නම් මේ කාම සංඥාව එහෙම නැත්නම් කාම විතක්ක දුරු කිරීම කියන එක අපේ එක එකනාගේ වගකීම් වෙන්න බෑ මොකද අපිට කරන්න බෑ ඒක. ඒක ඒ තරම් බරපතල දෙයක්. ඉතින් ඒකට අපිට අනිවාර්යයෙන්ම ਸਰවචනසික උපදේශය අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ਸਰවචනසික ප්‍රතිපදාව අවශ්‍ය වෙනවා. අනිවාර්යයෙන්ම අපි දැනගන්න ඕනේ බුද්ධෝත්පාද කාලයක නොවි අපි කොච්චර තටමැව්වත් කවදාකවත් කරන්න බෑ. අබුද්ධෝත්පාදයේ කාලෙන් කවදාකවත් කරන්න බෑ. ඒ නිසා අපි බුද්ධෝත්පාද කාලෙක ඉන්නේ. ඒ නිසා අපිට අර බරපතල අකුසල වලින් වෙන්වීමේ ආඩම්බරයේ අමතරව අපි බුද්ධෝත්පාද කාලෙක ඉඳලා manussාත්ම භාවයක් ලැබිලා මේ ක්ෂණ සම්පත්තිය ලැබුණයි කියන එක අපි නිතර සමාදම් වෙන්න ඕන. අපිට ඕන නම් තිරසන් විදියට ජීවත් වෙන්න පුළුවන්. අපිට ඕන වෙලාවක සතුන් මරලා ටික කාලයක් හොරේ ජීවත් වෙන්න පුළුවන්. හොරකම් කළා ටික කාලයක් ජීවත් වෙන්න පුළුවන්. කාමීත්‍යචාරය කළා ටික කාලයක් හැංගිලා ඉන්න පුළුවන්. නමුත් අපි ඒව නොකරත් ඒකත් සිහිපත් කර කර තේරුම් ගන්න ඕනේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේ කාම සංඥා නැතිකරන රූප සංඥාවක් වාංගු කරන්නයි කියන්නේ. රූප සංඥාවට හේතු වෙන්නේ කියලා. රූප සංඥාව සරණ යන්නේ කියලා. රූප සංඥාව කරමුණු කරන්නේ කියලා. රූප සංඥා රූප නිමිත්තක් ගන්නයි. ඒකට අපි කායानुපස්සනාව කියනවා. එහෙම නැත්නම් අරූප කර්මස්ථානයක් කියලා කියනවා. ඒ රූපයකට හිත ගන්න මේ කාමයේ නානතරයි විවිච්ච විචිත්‍රයි විවිධයි රූපේ ඒකාකාරයි ඒ විචිත්‍ර වූ කාම ඡන්දය ප්‍රතිපත්ති වශයෙන් පැත්තකට දාලා මේ ඒකාකාරී වූ ආස්වාද ප්‍රසවාසෝ මම දැන් මෙතන හෝ එහෙම නැත්නම් මේ සක්මන්ට ගන්නවයි කියලා කියන එක අර කලින් කියන සියලු වීර දිහිර ක්‍රියා අපි ළඟ තිබුණත් වැඩේට බහැපු කෙනාට තේ ගියාම තේරෙනවා අපි අඬු කැඩිලා තියෙන්නේ අපිට ඒක කරන්න කිසිම හැකියාවක් නැහැ අපි අසරණයි අනාතයි කොච්චර දැනගත්තත් කොච්චර හොඳ වුණත් ගන්නවා කියන එක ලේසි නෑ ඉතින් ඒකට අපි සීල ශික්ෂාවෙන් ගත්ත උපක්‍රම මෙතන හරියන්නේ නැහැ. සීල ශික්ෂාවෙන් පරිතත කරගත්ත එක මතින් සමාධි ශික්ෂා කරන්න ඒ සමාධි ශික්ෂා කරනකොටත් ලක්ෂ්‍ය කොටත් එකක් හරියයි අනිත් සියල්ල පරදිනවා. සියල්ල වරදිනවා. කරන කරන ප්‍රයත්නේ වතුර මේ ගඟට ඉනි කැපුවා වගේ. අද දවල් ප්‍රශ්න අහනකොට කීප දෙනෙක් කියලා තිබුණා මොන තාලෙන්වත් තියන්න බෑ. මොන තාලෙන්වත් හිත ගන්න බෑ. මේක දිගටම හිතවිලි දිගේ යනවා. දිගටම වේදනා දිගේ යනවා කිය. කිසිම තරහ වෙන්න දෙයක් නෑ ඒක ස්වභාවිකයි. ඔත් ඒතිෙදිත් අපි ලක්ෂයක් පෙරදුනට කමන්නේ එක චිත්තක්ෂණයක හරි නැවතත් අරමුණේ නැත්නම් මේ මම දැන් මෙතන කියන අප්‍රමාදී සිහියේ පවත්නවා නම් එහෙම නැත්නම් ඒකේ තවත් ගැඹුරට ගිහිලා ආශ්වාස කරනකොට ආශ්වාසය දාන්න ප්‍රසවාස කරන ප්‍රසවාසය දන්නවයි කියලා. ඒක හිත පවත්වන්න පුළුවන් නම් ඒක තේරුම් ගන්න ඕනේ. අපේ ජීවිතේ, අපේ සංසාරේ අපිට හම්බෙච්ච රක්කිත රජ තනතුරක් වගේ. චක්කිත රජුරන්ට ඔටුන බැලන්දුවා වගේ. චක්කිත රජුරංග ඔටුන්නේ තියෙන මිනිකොණ්ඩල වගේ මේ චිත්තක්ෂණය. මෙතෙක් ගත කරව ඔක්කොමත් හරි මේ චිත්තක්ෂණයත් හරි. අන්නේ විදිහට මේ චිත්තක්ෂණයකට හෝ හිත නංවා ගන්න පුළුවන්කම චිත්තක්ෂණයකට හෝ හිත එළබ පෙළබ වාසය කරන්න පුළුවන් ගතිය චිත්තක්ෂණයකට හෝ අප්‍රමාද වෙන්න පුළුවන් ගතිය සමාදම් වෙන්නේ නැතුව ඒකට කියනවා බුදුජානනාංශයේ 아무තම වචන ටිකක් බුදුන්සේ පාවිච්චි කරන්නේ ඒකට ප්‍රසාද ඒකට පහදින්න කියලා එහෙම නැත්නම් ප්‍රමෝදේ පහල කරගන්නයි කියලා මහා විශාල සටනේ මට දැක්ක චිත්තක්ෂණයකට හිත මම දැන් මෙතන ගන්න පුළුවන්. එක චිත්තක්ෂණයම ආස්වාසය ආස්වාසය කියලා දැනගන්න පුළුවන්. නැත්නම් ඒක ප්‍රස්වාසය ප්‍රස්වාසය කියලා දැනගන්න පුළුවන් කියලා ප්‍රමෝදේ පහල කරන දන්නවනම් එයාට පෙරමඟ බාධා අඩුයි සත්පුරුසයි පාපතර නැහැ. ගන්න ඒ චිත්තක්ෂණේ අයියෝ එක චිත්තක්ෂණයක් ඕක ගන්න එක මොකද්ද කියලා ඒක පහත් කරනවා නම් එයාට පෙරමඟ දිගටම බාධායි පාපතරයි අසත්පුරුසයි. නිසා ගන්න ගන්න චිත්තක්ෂණය මේක හරියට මැණික් ගරන මිනිසෙක් විශාල වැලිතෝගයක් හොදලා ඔක්කොම අයින් කරලා අර ලැබෙන මැණික ඊටාම ප්‍රවේශමෙන් බඩතුලේ හරි ඉනේ හරි ගහගෙන රකින්න වගේ මේ ලැබෙන චිත්තක්ෂණය අගය කරන්න දන්න ගතිය හරහා ඇතුළත සමගිය ඇති කරන්න පුළුවන්. බාහිරේ අපි අමාරුවෙන් ති කරගත්ත සමගිය වගේ ඇතුළත එනේන චිත්තක්ෂණයේ කාන්දමකට යකඩ කෑල්ලක් යකඩ කෑල්ලක් යකඩ කෑල්ලක් එකතු කරන යනවා වගේ හැත් බැඳෙන්න නම් මල් මාලේට ඇමිනෙන්න නම් මේකේ ප්‍රසාදය කියන එක එහෙම නැත්නම් ප්‍රමෝදය ඒකේ නැති කෙනා මේ අපි වචන කියන්නේ තවතරින් අසප්පුරුසයි කියලා කියේ අසප්පුරුසයි කරන්න දෙයක් නැහැ එයා උපේනවා. උපේවට ඒක වටිනාකමක් නැහැ. ඒ නිසා කවදාකවත් එකට එකට හැද බැඳෙන්නේ නැහැ. එකට එකට yaadෙන්නේ නැහැ. ඒ යම් කිසි කෙනෙක් ප්‍රමෝද වෙනවනම් ඒ ප්‍රමෝදයේ යම් මට්ටමකට දෙක තුන හතර පහ කියනකොටම ප්‍රීතිය එනවයි කියලා බුදු දහමසේ සඳහන් කරලා තියෙනවා. ප්‍රමෝදයේ තියෙන කෙනාට ප්‍රීතිය ලැබෙනවා. ප්‍රීතිය තියෙන කෙනාගේ පස්සද්ධිය සිද්ධ වෙනවා. මේ පස්සද්ධි චෛතසිකයේ තමයි ඇතුළත සාමය කියලා කියන්නේ. කෙනෙකුගේ ඇතුළත සාමය කියලා කියන්නේ පහදින ගතිය. හිත තැම්පත් වෙන ගතිය. පස්සද්ධියක් ඇති වෙන්න නම් ප්‍රමෝද ප්‍රීති දෙක ඊට කලින් පාලන. මේ පස්සද්ධිය හරහා තමයි සති සම්පජඤ්ඤය උටුණු පළදී. දැන් මට මේ ආස්වාද ප්‍රසවාසයේ මත හිත තැබීමෙන් වම දකුණේ හිත තැබීමෙන් මම දැන් මෙතන ඉන්නවා කියලා ගන්න චිත්තක්ෂණේ හරහා මට හිතේ ප්‍රමෝදයක් පහළ වෙනවා නම් මෙතෙක් ලැබු ඔක්කොම සැපට වැඩිය මේක වටිනවා කියලා ප්‍රීතියක් පහළ වෙනවනේ එතකොටම හිත ඇතුළට නැමීම හරහා හරියට තැම්පත් වෙන්න වගේ ඒකට කියන්න පුළුවන් මේ මඩ පොර තියෙන කලයකට ඉංගිනේටයක් දැම්මා වගේ ඉංගිනේටේ ඔක්කොම අරක තියෙන රොන් මඩ අරගෙන අඩියට තැම්පත් මුළු කලයේම අතෝ පිරිසුදු ඒ වගේ මේ ඇතුළට ප්‍රසද්ද පස්සද්ධිය පහළ වෙච්ච ගමන් තමයි තේරෙනවා කලයේ සම්පූර්ණ පිරිසුදු නා නෙවෙයි අපිරිසුදු අපද්‍රව්‍ය ටික අවක්ෂේප වුණා ඒව දැන් වෙනමයි පිසිදුවතර වෙනමයි. දැන් මෙතෙක් කල් තිබුණේ මේ ඔක්කොම එකට කලවම් වෙලා ඔක්කොම බොරදිය, ඔක්කොම කලල්දිය, ඔක්කොම බොණ්ඩ බැරි වතුර. නමුත් ඉංගිනේට දැම්මට පස්සේ ඉංගිනේට අර තියෙන තෙතමනයට, ඒකේ සෙවල ගතියට අර කොහොම මණ්ඩි මිදුනා වගේ Tamanට ඇතුලේ තේරෙන පටන් ගන්න කෙලස් ටික ගුලි වෙලා කොන් වෙලා පැත්තකට වුණාට පස්සේ මුළු හදේ මුළු හිතේ අසද්ධියක් පහළ වෙනවා. ඒක හරියට මේ ඔක්කොම අපි එකතු වෙලා එකම යෝජනාවකට සියල්ල අත උස්සලා ඡන්දේ දුන්නා වගේ. අපි ඒකට කියනවා සමාධිය එහෙම නැත්නම් සමාහිත බව එහෙම නැත්නම් සමිතියක පවතිනා වූ ඒක එකඟකම කියලා. දක්ෂ විදියට සමිතියක් පාලනය කරන්න පුළුවන් සභාපතිතුමා දන්නවා. හරියට වෙලාවට යෝජනාව දාලා සියල්ලංගෙම ඡන්දය අරගන්න. ඡන්දය ගත්තට පස්සේ පුදුම පොතම සාන්තියක් එනවා. අනේ ඊගා යෝජනාවට අපිට යන්න පුළුවන්. මේක ඉවරයි. මේක ආයේ අර එක්කෙනෙක් අත උසන මං කැමති නෑ කියනවා. ඒක මොකක්වත් නෑ. සමග්ගෝ සම්මෝදමානෝ අයුදමානෝ කීරෝසු කිබූතෝ ඔක්කොමලා කැමති. එතකොට අපි ඊගා යෝජනාවට යනවා. ආන්නේ වගේ හිත ඇතුලේ තියෙන චෛසික 52ක් අපි ඉලක්කම් ගණන් කතා කරනකොට කියන තියෙන වචනය. මේ 52ම ඔක්කොම ගොනු වෙලා අපිරිසුදු ටික පැත්තකට වෙලා හිත පිරිසුදු වෙච්ච ගමන් තේනවා මේක කවදාකවත් නැතුව ගැට වැටිච්ච කොණ්ඩයක් පීරලා ගත්තා වගේ යකඩ කැල්ලක් කහන්දම් කරගත්තා වගේ ඔන්න හිතේ පස්සද්ධිය එන්න පටන් ගන්නවා. එතකොට පේනවා සමා සතිය කියන එක දන්නේ නැති වුණාට උප්පත්තියේ ඉඳලම තිබිලා තියෙනවා. සතිය කියන එක කාටවත් අලුතෙන් අඳුරන්න තියෙන දෙයක් නෙවෙයි. මනුස්ස ආත්ම භාවයත් එක්කම ලැබිච්ච එකක්. හැම හිතකම තියෙන චෛසිකය. නමුත් අපි ඒව රජ කරන්න දන්නේ අපි සතිය කොන් කරලා මේ අනම්මන රජ කරනවා. අතින් ගියාට පස්සේ පේනවා මේ සතිය කියලා මොන තටමන දෙයක් නෑනේ. ආශාස වෙලා ආශාස බව දැන ගන්නවා කියන එකට අලුතෙන් ඩිප්ලෝමා ගන්න ඕනේ නෑනේ. අලුතෙන් සමාජික ගාස්තු ගෙවන්න ඕනේ නෑ. ඒක තියෙන දෙයක්. ඒතර සම්පජඤ්ඤය පෙන්නලා දෙනවා මෙන්න මේ විදිහට මේ පිරිසිදු වතුර ටික පැත්තකට කරලා මණ්ඩි වතුර ටික පැත්තකට කෙරුවට පස්සේ මේක බොන්න පුළුවන්. කලල් මණ්ඩ සහිත බොරදී වගේ නෙවෙයි. ඒක නිසා Tamange හිතෙන් දැන් වැඩක් ගන්න පුළුවන්. ඒක ආචක්කුකරණයක් නෑ දැන්. අන්ධකරණයක් නෑ ඒකේ. පඤ්ඤා දුබ්බලීකරණයක් නෑ. පඤ්ඤා නිරෝධක ගතියක් නෑ. අනිබ්බාන සංවත්තනික ගතියක් නෑ. අර හිත ලස්සනට දෙක වෙන් වුණාට පස්සේ ඇතුළත සුඛයක් පහළ වෙනවා. අනේ බුදුහාමුදුරුවෝ ඉස්සලා මෙතන ඉන්නේ පටන් ගත්තේ. මේ හිතේම තියෙන කක්ක ටික පැත්තකට කරලා පිරිසුදු ටික වෙන් කෙරුවා. දෙකම දාම එක මල්ලේ. කැළම කැළපිලා නැහැ. ඇනිලා නැහැ. ඒ නිසා සමිතියක් කරන කෙනා <clears throat> සමිතිය ඔක්කොම එක නඩේට එක වචනෙට සමිතිය හරවගන්න හැම කෙනෙක්ගෙම ඡන්දේ ගන්න ඕනේ. හැම කෙනෙක්ම දැනගන්න ඕනේ මම මේ මේ ඔක්කොරම සමග වෙන්න බෑ අපිට. ඒ නිසා අපි නමුත් ඉක්මනටම ඉවර කරන්න ඕන නම් අපි මේකට ඡන්ද දෙන්න ඕනේ කියලා. ඉතින් මේ වගේ සමිතියක් හේතු කරනවා වගේ හිත ඇතුලේ තියෙන චෛසික ටික පිරිසුදුවා මේ වසෝබන චෛසික මේක අසෝබන චෛසික මේකයි කියලා දෙක වෙන් කරපු ගමන් තමයි තීරණ කරන යෝධ වීර්ය යෝධ බලය ඇතෙකුගේ ශක්තිය තමයි දෙන්න පටන් ගන්න. ආන්න ඒ දේ කරන එක පැත්තක තියලා අපි මේ ලෞකික විෂයන් ලෞකික ලාභ ලෞකික සැප සම්පත්තිය දිගේ යන ගමනටයි බුදුහාම කියන්නේ අසත්පුරුෂයි කියලා. මේ කල යුතු නීවරණයින් කිරීමේ කාමච්ඡන්දය අයින් කිරීමේ කටයුත්ත පැත්තක තියලා අපි කියන නෑ නෑ බබාගේ වැඩ බලන්න තියෙනවා මහත්යාගේ වැඩ බලන්න තියෙනවා වත්ති පිටි වැඩ බලන්න තියෙනවා හරක බාහනගේ වැඩ බලන්න තියෙනවා අරකයි මේකයි කියලා අපි විහිං විශාල වටිනාකමක් දීලා තියෙනවා සංසාරේ පුරාවට මේ එක දවසකට දෙක නම් කමන්නේ. සංසාරේ පුරාවට දීලා තිනවා මේ වටිනා වැඩේ නිසා ඇඟටම නොදැන අවුරුදු 100ක් ලෝකේ ජීවත් වෙන කවදාකවත් මේකට වෙලාව දීලා නිකම්ම නිකන් හරකෙක් වගේ මැරලා යනවා. ඒ වෙනුවට යම් කිසි කෙනෙකුට පුළුවන් නම් අරවත් කළ යුතුයි. ඒ මිනිස්සු කවදාකවත් මට ඵලයන් ගිහිල්ලා භාවනා කරපන් කියලා කියන්න තරම් නෑද අය අපට නෑ. ඒගොල්ලෝ ඉන්නේ පුළුවන් නම් පැය 24ක් වෙනවා පැය 25ක් වැඩ කරපියව කියන්නේ. අපි කිට්ටුවන්ට ඉන්න ඔක්කොමලා ඉන්නේ ඒකට. අද හම්බ කරන අද ජීවිතේ ලංකාවේ තියෙන ආර්ථික ක්‍රම හැටියට අද හම්බ කරන වයසේ ඉන්න කිසිම කෙනෙකුට හම්බ කරන ප්‍රමාණය ඇති කියන්න බෑ. පුදුමාකාර වේදමක් කරන්න වෙනවා. මොකද ඉස්සර අපි පුංචි කාලේ ළමයි 10 දෙනෙක්ගේ වේදම එක දරුවට කරන්න ඕනේ. එක අම්මා කෙනෙක් ලෙඩ වුණොත් මාස ගණක් හම්බ කරන්න ඕනේ. ඒක තාත්තා කෙනෙක් ලෙඩ වුණොත්, නැන්දම්ම ලෙඩ වුණොත්, මාමා ලෙඩ වුණොත්, ඊට පස්සේ තමන්ගේ කාර් එක කැඩුනොත්, ඊට පස්සේ padi wedi කරගන්න මහන්සි වෙන්න ඕනේ. ඒ නිසා මේ මිනිස්සයා බරාදින නැත්නම් මැටි පාගන හරකෙක් වගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අදිනවා. හදලා ගෙදර ගියාට ගෙදර එක්කෙනෙක්ගෙන් සතුටක් නැහැ. ඇයි ඔయిత වැඩි හම්බ කරගෙන එන්න බැරි වුණාද? මට මේ ටික හොඳ එක ගේන්න බැරිද? ඔය කුණු කන්දේ නම් කොතනක තියෙනවනේ. මට ඕනේ නැහැ ඕක කියලා කිසිම කෙනෙක්ගේ කිසිම අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැන් අවුරුදු 10කට 15කට එහා යනකම් වැඩියම සීදි නසා ගන්න රට බවට පත් වුණා ලංකාව. ඉතාමත් මහන්සිය හම්බ කරන බර ගාන සීදි නසා ගත්තා. උපරිමේ හම්බ කරනවා. අම්මා අප්පා හොයපු තරම් හම්බ කරනවා. ඔය එක එක්කෙන්වත් අනුකම්පාවක් නැහැ. හම්බ කරලා කණ්ඩ දෙන එකෙන් අනුකම්පාවකුත් නැහැ. ගමේ පන්සලෙන් හාමුදුරන්ගේ අනුකම්පාවකුත් නැහැ. දේශපාලනඥයෙක් හමුගම්ම කවන්නේ නැහැ. ඉතින් මනස කන්තිපර තියෙන වහකණේක විතරයි. කිසි කෙනෙක් බලලා නැහැ. බලන්න දන්නෙත් නැහැ. උගෙන් කුට්ටිය කඩා ගන්නයි බලන්නේ. නිසා හම්බ කරන මීහරක් අඩු ගන්න එක තේරුම් ගන්න ඕනේ. හම්බ කරන එළදෙන්නු මේක තේරුම් අරගන්න ඕනේ. අපිට කවුරක්වත් නැහැ. ඒ නිසා බුදුහාමුදුර අවුරුදු 2600කට කලින් කියලා තියෙනවා විවේකයගේ කරපං කුදිකලාවයන් නිශ්ශබ්දවයන්. ඒ නිසා මේ ගැන සමීක්ෂණය කරපු මේ මහත්ෙක් කියලා තිනවා උඹලට දවසකට විනාඩි 30ක්වත් Taman ගත කරන්න බැන්නම් මොන කැම්බිරිල්ලක්ද මේ කඹරන්නේ ඉවර වෙන එකද? මේකෙන් ගිහිලා ඊගාව ආතුන ගිච්චාම හරකෙක් වෙලා ඒත් කඹරනවා. මිනිස්සෙක් වුණත් කඹරනවා. ඒකල කිව්වොත් එimhe හැමදාම විනාඩි 30ක්වත් ගන්න කියලා අම්මෝ විශ්ව කතා කරනවාද? එහෙම විනාඩි 30ක් වෙන් කරන්න බෑ. අපිට වැඩ. Taman විහිම්මයි මේ ගිනි වතුර බොන්නේ. Taman විහිම්මයි මේ කටුවටුන්නෝ පටලා ගන්න. දාගන්නේ. දාගෙන ඉවරලා ඒක පෙන්නලා දෙන්න බුදුම කතා කතා කරනවා. ඒ ඒ ඒ තකතිරුකම පෙන්ලා දෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ බාගෙට හිනායලා බලනවා අනේ මෙහෙමත් තමන જાතියක්. මෙච්චර ලස්සන බුදුහාමුදුරුවෝ විවේකේ පෙන්ලා දීලා තියෙද්දි. මෙච්චර ලස්සන බුදුහාමුදුරුවෝ නිස්සද්ද භාවයේ පෙන්ලා දීලා තියෙද්දි. මෙච්චර ලස්සන බුදුරජාණන් වහන්සේ මේ උද්දකලාව පෙන්ලා දීලා තියෙද්දි අපි දන්න වචන දාලා අර නීවරණ පැත්තට අන්ධ කරන පැත්තට අචක්කු කරන පැත්තට ප්‍රඥා දුබ්බලීකරණ පැත්තට ගිහිල්ලා ඊට පස්සේ කියනවා ජීවිතේ කරදරයි අසහනකාරී ආතතිගතයි දැවිලි දැවිලි තියෙනවා කියන. අනිවාර්යයි. ඒ මනුස්සයා කතා කරන හැම වචනකින්ම ගැටුම් ඇති කරනවා. කොයි වෙලාවක හරි මේ මනුස්සට පුළුවන් වුණොත් මේ උච්චරත් අවුල්වෙච්ච පරිසරයේ ඉඳලා මම මේ බුදුහාමුදුරුවෝ කියන විදියට මේ කාමේ සාකාප සංඥා දුරු කිරීමට රූපයක් සරණ යනවා. රූප කර්මස්ථානකට හිත යොදනවා. මම මේ ඉඳගෙන ඉන්නකොට ඇස් දෙක වහගත්තට පස්සේ මට යම් සංඥාවකින් මට යම් අත්දැකීමකින් මට යම් අත්විඳීමකින් මම මේ චිත්තක්ෂණේ මැරෙලා නැහැ කියලා දන්නවනම් අන්න හරි. ඒක තමයි මෙතන මේ කතා කරන ප්‍රධානම මාතෘකාව. ඇස් දෙක වහගෙන තමන් නිස්සද්ද වෙනකොට මම මැරිලා නැති බව දන්නවනම් ඒක අත්විඳිනවා නම් ඒක අත්දකින්නවා නම් අපි ඒකට සතිය කියලා කියනවා. ඒ වගේම තමයි දන්නවා මම මේ මැරිලා නැති බවට අවදියෙන් ඉන්නේ. මට නිින්ද ගිහිල්ලා නැහැ. මං ඉන්නේ අවදියෙන් කියලා තව ලකුණක් හම්බ මම අසතියෙන් නෙවෙයි ඉන්නේ. මට සීමුර්ජා වෙලා නැහැ. මම සිහියෙන් ඉන්නේ කියලා දන්නවනම් ඔය තුන දැනගන්න බැරි කෙනෙක් සෞඛ්‍ය සම්පන්නයක් ඇති කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. මේ තුන තමයි ඔය කියන විශාල බාහිර සමතිය සමගියට සහ අභ්‍යන්තර සමගියට මුල් වෙන ප්‍රධාන වෙන ප්‍රධානම දේ. ඉතින් ඒක නිසා අපිට පුළුවන් නම් වැඩි වැඩියෙන් ඒකට ගත කරලා කරන්ඩ අපි ඊයේ මතක් කරගත්ත විදිහට අර විදිහට මේ විදිහට මේ මේ කියාපු තාලයට කරුණු ගැන්වීම කරන අතරේ මම දැන් මෙතන ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කිරීම නැත්නම් සම්මා විතක්කය යොදා ගත්තොත් හිත පිට යන gati අඩු නම් ඒ කෙනාට වාඩි වෙලා හොඳට පටලව සම්බන්ධ වෙලා හිඳිනවා හිඳිනවා කියලා හෝ ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කරලා මේ තමන් මැරිච්ච නැති බවත් එක්ක සම්පූර්ණ ජීවත් වෙනවනම් නිින්ද කිල්ල නැති බවත් එක්ක 100ක් ජීවත් වෙනවනම් සී මූර්ජා වෙලා නැති බව දැනගෙන 100ක් ජීවත් වෙනවනම් ඕක තමයි නිවන කියන්නේ. ඔතන තමයි අපි වටවලල්ලේ රවුමක් ගහගෙන යන්න හදාන්නේ. ඉතින් මේක තමහරු මේක වැටහුණත් මේක දැනුණත් මේ මැරිච්ච නැති ගතිය නිින්ද ගිහලා නැති ගතිය, ක්ලාන්ත වෙලා නැති ගතිය හරිම ඒකාකාරයි. හරිම නීරසයි. ඒක නිසා අපිට ඒක කිසිම රසයක් දැනෙන්නේ නැහැ. මොකද කාමච්ඡන්දය කියන්නේ විචිත්‍ර භාවය. කාමච්ඡන්දය කියන්නේ විවිධ හැඩතල විවිධ වර්ණ සටහන් මේකේ මුකුත් නැහැ මේකේ තියෙන ඒකාකාරී ගතිය නිසා අපිට මේකට යන්න බැරිකම නෙවෙයි තියෙන්නේ මේකට ද්වේෂය මේකට නොදකින් කියන ගතිය ගියාට ඒකට ප්‍රමෝදයක් පහළ වෙන්නෙත් නැහැ ප්‍රීතියක් පහළ වෙන්නෙත් නැහැ පස්සද්ධියක් පහළ වෙන්නෙත් නැහැ මේක සති සමාධි කියලා දන්නෙත් නැහැ මේක සුඛේකුත් නැහැ මේක නිකන් කුඩල්ල කොට උඩ තිබ්බා වගේ කවදා හරි මේ යෝගාවචරයට කරලා කරලා කරලා කරලා වටම ගිහිල්ලා ගෙටම ආවයි කියලා මේ ඉඳ ගන්නකොටම මට දැනෙන මේ මැරිලා නැහැ නිින්ද ගිහිල්ලා නැහැ ක්ලාන්ත වෙලා නැති ගතිය තමයි මට උපයන්න තියෙන ලොකුම දේ මම මෙතෙක් කල මේක තිබුණා නමුත් මේක සැලකුවේ නැහැ මම මේකට ප්‍රමෝද වෙන්න ඕනේ මේකට ප්‍රීතිය ඇති කරන්න ඕනේ, පස්සද්ධිය ඇති කරන්න ඕනේ, සති සම්පජඤ්ඤය කියන්න ඕනේ, සුඛය කියන්න ඕනේ කියලා. ඒක අගය කරන්න පටන් ගන්නකොට තේරෙයි කොච්චර රවුමක් ගිහිල්ලා කොච්චර පරිප්පුවක් කාලද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ කියලා. හොඳට ඕම දන්න දේ නමුත් මෙතෙක් ඒකට නීරසයි කියලා කම්මැලි කියලා ප්‍රතික්ෂේප කරා. අන්න ඒ වගේ තියෙන මේ අමෝරාවෙන් එන නෙල්ලි ගෙඩියක් කනකොට තියෙන තිත්‍රාහ වගේ, ගොලත් කොලයක් කටර ගත්තට පස්සේ පැංගිරිදහ වගේ, ගන්නකොට මෙන්න ඒක නැතිකරණ්ඩායි ඒකට ප්‍රයෝගයක් විදිහටයි මේ ඉහළ පහළ යන ආනාපානෙ පෙන්වන්නේ බබාට අර ඒකාකාරී දේ බලන්න කැමැති නැති නිසා. ඒකට හිත බඳින්නේ නැති නිසා. ඒකට හිත ප්‍රමෝද වෙන්නේ නැති නිසා බුදුරජාණන් වහන්සේ ආයෙන ඒක බැරි නම් ඒ ඒකාකාරී දේ බලන්න බැරි නම් ඉහළ පහළ යන මේ උච්චාවච භාවයක් පෙන්වලා දෙනවා. ක්‍රියාශක්තිය. ආස්වාස ප්‍රසවාසය. පිබීමක් හැකිලිමක්. මමක් දකුණක්. ඊට පස්සේ කියනවා ඒක මෙනෙහි කරමින් ආශ්වාස ප්‍රශ්වාස දෙක බලන්නේ කියලා. තා ආදීන වෙතුන්ින දවසනේ හතර පස්වෙනි දවස්වල මොකද වෙන්නේ වෙනකොට මේ විදිහට පටන් ගන්න මේ ගොරෝසු ආශ්වාස ප්‍රශ්වාසයේ හාද කරගන්න කරගන්න සමීප වෙලා බලන්න බලන්න සතිය වැඩි වෙන්න වැඩි වෙන්න නොබෝ වේලාවකින් සංසිඳෙන්න පටන් ගන්නවා. සංසිඳිල්ල වැරද්දක් නෙවෙයි. ඒක මේ නීවරණ දුරු වෙන ලකුණක්. කෙලෙස් දුරු වෙන ලකුණක් මේක ප්‍රතිපදාව මේ සංසිඳන එක තවත් ප්‍රමෝද වෙන්න හේතුවක් ප්‍රීතියට කාරණාවක් පස්සද්ධියට කාරණාවක් කියලා යෝගාවචර මේකට අනුග්‍රහ කරන්න දන්නවා නම් නොබෝ වෙලාවකින් ආනාපානෙ නැති වෙයි කියලා හිතන්න පුළුවන් නැති වෙච්චම ආයෙත් යන්නේ මම දැන් මෙතන මම මැරිලා නෑ මට නිින්ද ගිහිල්ලා නෑ මට ක්ලාන්ත වෙලා නෑ කියන අර සාමකාමී තැනට ඉස්ලාම යනකොට අපි මේක ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවා. දැන් ආනපානට දාලා ආනපාන සංසිඳලා ආයෙත් එතන ගියාට පස්සේ ආයෙත් පේන්නේ අරකමයි. මේ තමයි නීවරණ නැති වෙන එක ක්‍රමිකව යන හැටි. ඉස්සල වෙන්නේ ක්ෂණිකව යන හැටි. ඒ නිසා හුඟක් භාවනා කරපු එකන අනිත් දවසේ භාවනා මට පුළුවකට ගිහිල්ලා ඉඳගත්ත ගමන් එක පාට ක්ෂණිකවම තේරෙනවා වාඩි වෙච්ච ගමන් ඉතින් ආනපානය අවශ්‍ය නැහැ මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ යනකොටම තේරෙනවා හොඳයි මම දැන් මෙතන ඉන්න බව. නමුත් එතෙන්ට එන්න රවුම් කීයක් යන්න වෙයි. මොකද ඒකට තියෙන නුරුස්නා ගතිය, ඒකට තියෙන ද්වේෂය, ඒකට තියෙන ඒකාකාරී ගතිය නිසා ඒ නිසා කවදා හරි එච්චර මහන්සියට ප්‍රශ්නයක් නැහැ. මහන්සියට ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතෙන් හොඳ ලස්සන පුංචි සිද්ධියක් පෙන්ලා දෙන්න පුළුවන් මේ විතක්කේ කොහොමද වැඩ කරන්නේ කියලා. මේ ඒකාකාරීව තියෙන මම මැරිලා නැහැ, මට නිින්ද ගිල්ල නැහැ, මට ක්ලාන්ත වෙලා නැහැ කියන ගතිය දැකලත් විතක්කේ පාවිච්චි කරන්න පුළුවන් ඉන්නවා කියලා හෝ හිඳගෙන ඉන්නවා හිඳිනවායි කියලා. නිසා පටන් ගන්නකොට තමන්ට වාඩි වෙලා හොඳට පట్టර වෙලා මම මැරිලා නැහැ මම ඉන්නවා. එනතම මම ඉඳගෙන ඉන්න කියන එක මෙනේ කරනවා. ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා. නැත්නම් ඉඳිනවා හිඳිනවා හිඳිනවා කියලා මෙනේ කරන්න පුළුවන්. එහෙම කරන්න කරන්න අර ඒ විවේක පරිසරය ලොකු වෙනවා. විවේක පරිසරය හොඳට හුරු වෙනවා. විවේක පරිසරය ආසන්න උත්සන්න වෙනවා. ඒක බැරි නම් ඒක ඒකාකාරයි. එතකොට ඒක පාට නින්දට වැටෙනවා. ඒක පාට හිත කම්මැලි වෙනවා. ඒක පාට හිත නිකන් ඇකිලෙන්න පටන් ගන්නවා. මොකද කිසිම සිද්ධියක් නැහැනේ. සිද්ධි බහුලකමක් නැහැ. ඉතින් ඒක නිසා යෝගාවචරයට ඕන වෙනවා මොකක් හරි ක්‍රියාශක්තියක් නැත්නම් හිත එල්ලෙන තැනක් නැහැ. ඉතින් ඒකට තමයි ਸਰවචනන්සේ ආස්වාද ප්‍රසවාසය හඳුල්ලා දෙන්නේ. අපි ගමු දැන් ආස්වාද ප්‍රසවාසය ඉස්සරහට ගත්තයි කියලා. කරන ප්‍රයත්නයක් නිසා ආස්වාදස්ය අහුණයි කියලා. ඊට පස්සේ ඒක මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ආස්වාස් ප්‍රසවාසත් එක්ක සරල සමාන්තරව හිත යන්න ගත්තොත් ඒත් ඒ යෝගාවචරයට මෙනෙහි කිරීම අවශ්‍ය වෙනවා. ආස්වාසි ආස්වාසි කියලා මෙනෙහි කරනවා ප්‍රසවාසි ප්‍රසවාසි කියලා මෙනෙහි කරනවා. එතකොට හිතවිලි වේදනා සද්ද ගොඩක් බාධා කරනවා. නමුත් අපි නම් අඬ ගහන්නේ ආස්වාස් ප්‍රසවාසයට විතරයි. අනිගොල්ල ගණන් ගන්නෑ. එතකොට මේගොල්ලෝ නිකම්ම දක්ෂ යෝගාවචරණගේ ඉබේම අයින් වෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ නංගඩ ගහන්නේ ඒගොල්ල ආනාපානේ තලාව බාගෙන චප්‍ර කරගෙන ඉස්මතු වුනොත් විතරයි. මේ විදිහට ආනාපානට සුවිශේෂණමත් දීලා නංගඩ ගහමින් කරගෙන යනකොට ආනාපානේ සංසිඳනකොට ආයසරයක් අර මම ඉන්නවා නිින්ද කිල්ල නැහැ මේ ක්ලාන්ත වෙලා නැති බවට එනකොට ආයසරයක් මේ කරගෙන ගිය මේ විතක්කය Tamanට බාධාවක් වෙනවා. අර tempatuට කරදරයක් වෙනවා. එතකොට හිමීට මේ විතක්ක අයින් කරලා තැම්පත් වෙන ගතියට yaadena ගතියට හිත අනුග්‍රහ කරනවා කියන එක එතෙන්ට යනකොට හරියටම ඇනේට මිටියෙන් ගහනවා වගේ කමටහන සුද්ධ වෙන්න ඕනේ. දැන් මෙනේ නොකර එමීට යන්න පුළුවන් අරමුණක් නැති වුණත් හිත විවේක වෙනවා. ආශ්‍රව ප්‍රසන්න නොදැනුණත් නිමිත්තක් නැතුණත් විවේක වෙනවා. ආන් එතෙන්ට ගියාට පස්සේ ආට තේරෙනවා මෙනෙහි කරමින් මං ආවේ මෙතෙන්ට යණ්ඩායි. දැන් මෙනෙහි නොකරම අරමුණක් නැතුවම ආශ්‍රව ප්‍රසන්න නැතුවම මෙතෙන්ට යන්න පුළුවන් කියලා. මේන මේක වැඩි වේලාවක් ඉඳ ගන්න ඉඳ ගන්න වාරේ මේක ගන්න පුළුවන් වෙලා භාවනාව ඉස්සරහට تعلق කරගත්තොත් සක්මනීදී පවා Tamanda තේරෙයි මෙනෙහි කරමින් වම දකුණ බලමින් මුලැමැදාක බලමින් යනකම් අපි කෘතිමයි අන්තිමට සක්මන තමයි තේරෙයි ඉබේ සිද්ධ වෙනවා අනායාසයෙන්. ඒ සක්මන යනවා එතකොට Tamanට පැත්තකට වෙලා Tamanගේම ශරීරයේ දිහා Tamanම බලා ඉන්නවා වගේ කිසිම නේකිරීමක් ඕනේ නැහැ. ශරීරේ බෝට්‍රොසු බට්ට පැද්දෙනවා වගේ එහාට යනවා මෙහාට යනවා හොඳටම ස්ථාන සිද්ධ වෙනවා සිද්ධි වෙනවා කයත් වැඩ කරනවා හොඳට තේරෙන පටන් අරගත්තාම තේරෙනවා ඒ මෙහෙවීම නැති තාකල් මෙනෙහි කිරීම නැත්තාකල් පුදුම විස්්‍රාම වීමක් අයි. පුදුම තැම්පත් වීමක්. පුදුම විවේක වීමක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක නිසා අපිට කියන්න පුළුවන් අපි සක්මනකට ගොඩ උලා ඒ සක්මන හුරු වෙනකම් ඒ සක්මන අපිට ආද වෙනකම් අපිට මෙනෙහි කරමින් මේ දෙක යාලු කරන්න සිද්ධ වෙනවා. ආද වෙලා සිද්ධ වුණාට පස්සේ හැමදාම ඒක කරන්න වෙයි. විනාඩි 35 40ක් ගියාට පස්සේ ඔහි ඒ සක්මන සිද්ධ වෙනවා. Tamante ඒක දිහා බලන්න පුළුවන් මට්ටමට. අන්න එතකොට තේරෙනවා අර පරියංකේ තිබුණට සාපේක්ෂව විවේක ගතියක්, හුදකලා ගතියක්, විශ්‍රාම ගතියක් තියෙනවා. ඇඟේ තියෙන මහන්සිය අයින් වෙනවා. සුවසේවාවක් එන්න පටන් ගන්නවා. මෙන්න මේ දෙක පරියංකේති විවේක වීම සහ ශක්මනේ විවේක වීම දෙක හරියට අතිනත ගත් දවසේ එකිනෙකට එකිනෙක අන්‍යෝන්‍ය වශයෙන් උපස්ථාන කරන ගිය දවසේ දවසේ එනකම්ම යෝගාවචරයට භාවනා කියන්නේ මහා කටුකොහලක්. නිතරම කෙවිතක් පිටිපස්සෙන් තියාන එළවනවා වගේ දක්කන්න වෙනවා. නමුත් මේ පැත්තට ආවට පස්සේ ඉබේම කටයුතු සිද්ධ වෙන විනෝදාංශයක් වගේ හොඳ හුරු දක්ෂ අශ්‍රයෝදාගත්ත අස්සරතයක් පතවන රතාචාර්යවරයෙක් වගේ ඉබේම වැඩේ වෙන්න පටන් ගන්නවා. මෙව්ව ලකුණු වශයෙන් පෙන්වන්න පුළුවන් ඇතුළත සාමයේ ලකුණු. බාහිර සාමේ නෙවෙයි මේ කතා කරන්නේ සමතයකටපත් වේගෙන එනවා දැන්. සමතිකරපත් වෙනකොට තමයි තියෙනවා කාමච්ඡන්දේ කියන නාන්නත්තර අරමුණු හොයා යෑමේ ගතිය එන්න එන්න මේචල් වෙනවා. එකම අරමුණේ ඒකාකාරී අරමුණේ අරසාව වැටෙනවා. ඒකාකාරී වුණත් මේක අරසයි. ඒකාකාරී වුණත් මේ කෙලෙස් නෑ. ඒකාකාරී වුණත් මේක ප්‍රතිපදාව. මම දැන් ශිල්පී ඉගෙන ගත්තා කියලා. ආ මේ විදියට ඒ සමතය ඇති කරගන්න දන්න කෙනා දන්නවා සමිතියක ප්‍රශ්නයක් ඇවිල්ලා සමතයක් කරගන්න බැරි ප්‍රශ්නයක් ආපු වෙලාවක සමතයක් ඇතිකරන්න නම් ගහපැන බැලලා කරන්න බෑ. හැම කෙනාම සමතයටපත් කරන්න විශේෂ උපක්‍රම තියෙනවා. ඒ උපක්‍රම ටික ඒ වෙලාවේදී සමිතිය පහළ වෙන්න ඕනේ. පොත්වල ලියලා නැහැ. ආන්නේ වගේ මේ යන භාවනාව සමථයකටපත් කරන හැටි සහ බාහිර සමිතියක අවුලක් ඇති නොවන විදියට සමථයකටපත් කිරීම අතර සම්පූර්ණ එකිනෙකට සමාන්තර ගතියක් තියෙනවා. මේ දෙක අතර සම්බන්ධය තමයි මේ sannivedanaya කියලා කියන්නේ. තමන්ගේ හිත ඇතුළේ තියෙන මේ නන්නත්තර හිතවිලි ඔක්කොම සමථයකටපත් කරන්න ASCII බාහිරේ තමන් එක්ක ඉන්න පිරිස ඔක්කොම එක නඩේට එකට නතු කරලා ගන්නවයි කියන එක ඒක වශීකරණ ශක්තියක්. ඒ වශීකරණ ශක්තිය පුරුදු කරන්නේ ඇතුළත තමන් මේ ඒකාකාරී අරමුණකට හිත කීකරු කරන්න හිත ලෑස්තිම හිත ඉල්ලන්නෙම විවිධාංගීකරණය. විවිධ වර්ණ, විවිධ රස, විවිධ අරමුණු, විවිධ හිරියව්. ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා අපේ දුක දුක්ඛ සත්‍ය අපිට පේන්නේ නැති ඉරියව් මාරු කරන ඉඳයි. දුක්ඛ සත්‍ය වශයෙන් එකම කාරණේ තමයි ඉරියව් මාරු කරන. ඉරියා මාරු කරන තා කාමච්ඡන්දේ. ඒක නිසා ආනන්ද සප්පයි සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා හැම චංචලයක්ම හැම කම්පනයක්ම කෙලේශයක් කියලා. එතකොට උඩරට නැටුන නටනකොට කොච්චර කෙලෙස් තියෙනවද? පහතරට නැටුනකොට කොච්චර කෙලෙස් තියෙනවද? දඟර නැටුන නටනකොට කොච්චර කෙලෙස් තියෙනවද? බ්‍රේක් dance ආනකොට කොච්චර කෙලෙස් තියෙනවද? ඉතින් ඊටාම දියුණු සමාජ කියලා කියන්නේ හොඳට උඩට නැටුම් නටන්න පුළුවන් නම් හොඳට පාතරට නටන්න පුළුවන් නම් හොඳට බ්‍රේක් dance දාන්න පුළුවන් නම් ගෝල් දියුණුයි කියලා තමයි අපේ දෙවෙනි પરම්පරාව දන්නේ. ඉතින් ඒගොල්ලෝ හොරෙන් උඩට නැටුම් බලන්න යනවා. නැත්තම් නටන්න යනවා. නැත්තම් පාතරට නටන්න යනවා. ඉතින් මේ නැටවිල්ල හොඳයි ප්‍රශ්නයක් නැහැ. ඌට තට්ටු වෙන්නේ නතර කරන්න කියලා. ඔය නටන මිනිහට ලේහි නෑ ඔය කියන තරම් නතර නතර කරන්නේ. මොකද මිනිස්සු මෙච්චර කාමයේ ඇවිස්සුවාට පස්සේ මිනිස්සු අවශ්‍යපු කාමයේ අපිට ගැහුවාට පස්සේ ඒ මනුස්සයා නින්දෙදුත් නටනවා. මේ ජීවිතේ ගියාට පස්සෙත් නටන්න වෙනවා. ඒ නිසා බුදුදහම කියනවා නච්ඡම් බික්කවේ උම්මත්තකම් කියලා. අහන්නේ මේ නැටුම කියලා කියන්නේ පිස්සුවක් කියලා. ගීත රොන්නම් බික්කවේ ගීතම් කියලා. ගීති කියනවා කියලා කියන්නේ අඬනවා කියන එක. දුක් ගැන විල්ලා. ඒක නිසා මේ එක තැනක ඉන්න පුළුවන් ඕන ඕනේ නැට්ටුවකට කියන්න බලන්න පැයක් එක තැනක ඉන්න කියලා. කටේ තියෙන හරිවන්දම් පුරා පල්ලෙන් බහිනවා ඉදාට. උඩට නැටුම් පාත නැටුම් නම් නටයි. පුළුවන් නම් කියන්නේ එක තැනක හෙල්ලෙන්නේ නැතුව හිටපන් කියලා. මේ ටික Tamanට කියාගන්න. මට මෙච්චර ශිල්පේ දන්නවනම් මට පිටකොන්දක් තියෙනවනම් මට ආධ්‍යාත්මයක් තියෙනවනම් එක දිගට හුස්ම හතරක් බලපන්. පහක් බලපන්. හයක් බලපන්. එක දිගට පියවර කීයක් යන්න පුළුවන්ද මට ඕන්න අපිට හිතා ගන්න පුළුවන් අපි කොච්චර අනාථද අසරණද කියලා. ලැජ්ජ කරන්න නෙමෙයි මේ කියන්නේ නිග්‍රහ කරන්න. අපි මොන දක්ෂකම් තියුණත් මොන ශිල්ප දැනගත්තත් මොන මොන ශිල්ප දේවල් වලට දක්ෂ වුණත් මේ එක දිගට යනවයි කියලා කොට ඇති වෙන මේ ඒකාකාරීකම කාමයේ අනිත් පැත්ත. තෘෂ්ණාවේ අනිත් පැත්ත. තණ්හාවේ අනිත් පැත්ත. නමුත් අපිට පේන්නේ පාළු, නීරස, නෝන්ජල් යටහත් පහත් ඒකාකාරීකමක්. ඉතින් අර විවිධ රස හොය හොය හිටපු හිතක් මේ වගේ ඒකාකාරී තැනකටපත් කරනවා කිව්වහම මේක තමයි බුදුහාමුදුරුවෝ දකින හැබෑ වෙනස. අනිත් හැම ආගමකම කියනවා ඒක ශාස්ත්‍රුන් වහන්සේ කරලා දෙයි කියලා බුදුහාමුදුරුවෝ කියලා මට කරන්න බෑ. මම උඹලට කරුණු ගන්නන්නම් මම උඹලට දෙන්නම් රූප කර්මස්ථානයක් මම උඹලට කියලා දෙන්නම් විතක්කේ. කොහොම හරි කරලා කරලා මහන්සි වෙලා ඊයට වැඩිය අද පියවර කීපයක් ඊට වැඩිය අද හුස්ම රැලි කීපයක් ඊට වැඩිය අද තප්පර කීපයක් මේ නොසොල්ලා එක දිගට පවත් ගන්න පුළුවන් ගතිය වැඩෙනවා නම් ඒක ඉතාමත් මෙහිමින තමයි Java කවෙන්නේ. ඉතාමත් මෙහිමින තමයි ගැම්ම ගන්නෙ. ඒකට කලබල කරන්න එපා. දෙන්න තියෙන හැම අනුග්‍රහයක්ම දීලා හිතට කියන්න ඕනේ හරි උඹට දැන් හුස්ම රැලි තුනක් බලන්න පුළුවන් නම් ඔබට ඕන කියන දෙයක් දෙන්න හතරක් බලපන්. ඕන කරන කියන දෙන පහක් බලපන් කියලා යාප්පු වෙවි යාප්පු වෙවි ඉදිරියට යනකොට ඒ හතරේ ඉඳලා පහ කියන එකේ තියෙන ප්‍රමෝදය ඒකේ ප්‍රීතිය දන්න මිනිසයා ඊටාම පුංචි දෙයකින් සන්තෝෂ වෙන සන්තුට්ටි ගුණ ඇති මිනිසෙක්. කුටි කුටි කඩන්න යන්නේ නැහැ. එයා දන්නවා මේ බරහනක බරපතල වැඩක් කරන්නේ. මේ කුටි කඩන්න යන්නෙම මේ උඩාතු අල්ලන්න යන්නෙම පස බිම ගන්න ගන්න කට්ටිය. බුදුජානනාංශ මේකට කිව්වේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා. අනුපූර්වයෙන් දැන් අල්ලලා තියෙන්නේ. ඔබේ හතර කරනක පහක් කරපන්. පහ හය කරපන්. හය හත කරපන්. එතකොට ඒක ළඟා වෙන්න පුළුවන් પરමාර්ථයක්. කරගෙන කරගෙන යනකොට මේ මුල් ටිකේදී අපිට තේරෙන්නේ නැහැ අපි පළවෙනි භාෂාව ඉගෙන ගන්නකොට අපි කොහොමද කටහුරු කරගත්තේ කියලා. අපිට තේරෙන්නේ අපි දෙවෙනි භාෂාව උගන්වන්න ඉගෙන ගන්න කී දවසේ. එදාට තේරෙනවා භාෂාවක් ඉගෙන ගන්න කියන කොච්චර අමාරුද කියලා. ඒක පළවෙනි භාෂාව ඉගෙන ගන්නකොට අපි ඉතින් ඒ පවුලේ හිටියේ ඔක්කොමලත් කතා කරන මේ භාෂාව ඉගෙන ගත්තා. ආන්නේ වගේ තමයි ඉස්ලාම් වදාට තමන් ඒ ටිකෙන් ටිකෙන් හුස්මෙන් හුස්ම තප්පරෙන් තප්පරේ පියවරෙන් පියවර මේ කරගෙන යනකොට ඒ ගැම්ම ගන්න වෙලාවේදී ඒකට අනුග්‍රහකරනද බුදුන්ඩ මිස යෝගාවචරය තියෙන යෝගාවචරය හදිස් වෙන්න හදනවා. ඉක්මන් කරන්න හදනවා. පිමි පනින්න හදනවා. පැන්නොත් අල්ල කැඩේ. උඩින් පනීදෝ තල්ල කැඩෙයිදෝ කියලා දවසල තියෙන අර එළුවන් කෑම කියලා දෙල්ලම. ඒ දෙල්ලම තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා අල්ලනවා නම් එමීට යන්නට යනකොට මේ කාම විතක්ක වෙනුවට නික්කම්ම විතක්කය නික්මීමේ විතක්කේ විවිධාකාර දේවල් හොය හොයා ඉන්න එකේ නික්මිලා ලදදේ ඉදිරිපත් වෙච්ච දේ ප්‍රමෝදේ නැටි කරගන්න. ව්‍යාපාද විතක්ක වෙනුවට අව්‍යාපාද විතක්ක මේ වේදනා සද්දාවයි කියලා හිතවිලි ආවයි කියලා ඕටත් එක රණ්ඩු කරන්න කරන්න ඉව වැඩෙනවා. කවදාකවත් කෙලවරක් කරන්න බෑ. මම කරන්න තියෙන ඒවා තිබුණාට ඒ ඇස්සේ බැරිද මට පීවරක් තියන්න. ඇස්සේ බැරිද මට හුස්මක් ගන්න. අස්මේ බැරිද මට මම ජීවත් වෙන බව දැනගන්න. එහෙම නැත්නම් සමහරකට මේ වගේ සැලසුම් හදනවා. පිහින්සක හිතවිලි වලින්. ඒ සැලසුම් මට ඕන කමක් නෑ. මට බැරිද මේ තියෙන අල්ලපනල්ලේ තව හුස්මක් ගන්න. තව මෙනෙහි කිරීමක් කරන්න. තව චිත්තක්ෂණයක් ඉන්න කියලා ඒ විහිංසායතිවිලි අව්‍යාපාද ව්‍යාපාද හිතුවේ අයින් කරගෙන යනකොට මේ රූප කර්මස්ථානෙමයි මේකට වාංගු වෙන්නේ. ඉතින් රූප කර්මස්ථානයක් වැඩුවයි කියලා අපිට ලාභ ලැබෙන්නේ නැහැ, සත්කාර ලැබෙන්නේ නැහැ, සම්මාන ලැබෙන්නේ නැහැ, සිලෝකලෑ මොනවත් නැහැ. ඉතින් ලාභ සත්කාර සම්මාන සිලෝකට ආසහිත ඉතින් කියන ආනාපාන කරනවා තමයි ඉතින් මොකද්ද ඉතින් අම්බ හම්බ වෙන හුලන් තමයි. දැන් දවස් 6ක් ගෙදර ඉඳලා යනකොට දැන් ඉතින් ඕකද ගෙනියන්න කියන්නේ. මේ හුලං මේ හුස්ම හතරක් බලපු එක මට පහක් බලන්න පුළුවන් කියලා කිව්වොත් එimhe ගල් ගහයි මිනිස්සු. මේ යෝගාවචරය දෙන්නේ ඒගොල්ලන්ට ගල් ගහන එක නෙමෙයි මේක තමයි මගේ දක්ෂකම කියලා ඉදිරියට ගියොත් ඒ යෝගාවචරය ඇතුළත සමතයත් බාහිර ලෝකයේ සමතයත් අතර පුදුමාකාර ශිල්පයක් ඉගෙන ගන්න. එහෙම නැති එක තමයි අපි ඊයේ පෙරදා කතා කරේ. එහෙම නැති හිතකින් අපි කොච්චර ලෝකයේ ඉදිරි පිට පෙනී හිටියත් හෙළුවෙන් නිර්වස්ත්‍රයි ඕනම කෙනෙකුට පේනවා මෙයා මොකටද නටාගෙන ඉන්නේ කියලා. අපි හිතන්නේ එහෙම නෙවෙයි අපි නම් හෙළුව වහගෙන ඉන්නේ කියලා. කොච්චර 100ක් ඇඳත් හෙළුව ඇතුලේ තියෙනවනේ. ඇඳුම් වස්ත්‍ර 100ක් ඇඳත් ඇතුලේ හෙළුව තියෙනවනේ. බුදුහාමුදුරුවෝ කියනවා මේ ශිෂ්ට මිනිස්සෙක් කියනවා දකින්නකොට කුරුළු වැද්දා ඌ හෙළුවෙන් ඉන්නේ ඌ ගහකට හැංගෙනවලු පඳුරකට ඉතින් බුදුහාමුදුරුවෝ අහනවා ඌ පඳුරට හැංගුණාට හෙළුව වැහෙනවද කියලා ඒ වගේ තමයි දන්නෝ ඉන්නවා මේ ලෝකේ. ඒගොල්ලෝ දන්නවා මේ අපි මොන පදේ ගහගෙන ආවත් මොන න්‍යාය පත්‍රයට ගියත් නීවරණ නැති කෙනාට බලනකොට ගහ මේ යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා තේරෙනවා. අපි දන්නේ අපි හරිම දක්ෂයි, අපි හරිම ෂටයි, අපි හරි ප්‍රඥාවන්තයි, අපි හරි වංචනිකයි. අපිට පුළුවන් වෙයි මේ අනික් කට්ටිය නලවගෙන යන්න කියලා. ප්‍රධාන වශයෙන් තමයි රැවටෙන්නේ නැතුව කද්දාකවත් අමුණු රවට්ටන්න බෑ. හොඳටම මම කියන දේ තමයි ඔය දෙමාපියෝ පිස්සුගේ ඉනකොට පොඩි උන් ඕගොල්ලෝ දිහා බලාගෙන බව මතක තියාගන්න. ගෙදරක හැදෙන පොඩි උන්ට උන්ට තාම නීවරණ ඇවිල්ලා නැහැ. උන්ගේ හිත කෙලෙසිලා නැහැ. පේනවා මේ අක්කුත් මේ වැඩි හිටියොද මේගොල්ලෝද අපිට මේ බණ කියන්නේ ඉන්නේ. පොඩි දෙයකටවත් රුස්සන්නේ නැහැ. හොස්සලංගේ මැස්ස යන්නේ බෑ පොඩි එකාට කෑල්ලක් ගියත් උට ගානකුත් නැහැ. ඉතින් ඒ නිසා උන් නාස්ති කරන නිසා තමයි මේ ලොක්කණ්ඩ භාවනා කරන්න බැරි. පොඩි උන් නාස්ති කිරීමේ අකුසල කර්ම නිසා. නා කියන්ට නා කිච්චන්ට භාවනා හරියන්නේ නැහැ. හැබැයි පොඩි එකෙක් වෙන්න කැමති නම් ආයෙසරයක් පොඩි එකෙක් වෙන්න කැමති නම් නිහතමානීව යටහත් පහත ඕන කෙනෙකුට කරතයි. මොකද මේ සමතයක් විතරයි ඕන කරන්නේ. අපිට අලුත් මොනවත් ඕන තියෙන දේ පිළිවෙල කිරීමක් අවශ්‍ය කරන්නේ. ඒක නිසා මේ පිළිවෙල කරනකොට දේශනාව સમાપ્ત කරමින් මම කියන්නේ ඇතුළතත් සමතයක් පිටතත් සමතයක් වෙනවා. බුදුජානනාංශයේ මේ සමගිය ජීවත් වෙන සංඝයා ඉන්න පැත්තක් දැකලා ආනන්ද හඳුනන කියනවා ඕවාස ජාතෝ විආනන්දේ සාදිසා ආනන්ද මේ පැත්තේ මට ආලෝකයක් පේනවා මට මේ පැත්තේ සාමයක් පේනවා ඒකට ආනන්ද කියනවා මේ පැත්තේ සංඝයා වහන්සේලා 39ක් භාවනා කරනවා ස්වාමීන් වහන්සේ කියලා. ගිහිල්ලා එන්න කියන්න ආනන්ද මං හරි දකින්න කැමතියි කියන්න ආනන්ද කියලා ඒ යසෝජාම්තුරුන්ගේ කට්ටිය බුදුන්සේ ගෙන්න ගන්න මොකද මේ සාමය සතා සර්පයට තේරෙනවා. ගහකොළ උනටත් තේරෙනවා. ඒ නිසා අපේ සාසනික ගෞරවේ සාමයේ වෙනුවෙන් පිටපැත්තේ පාවා දීම කරන්න පාවා දෙනවා කියලා කියන්නේ නරක දෙයක් නෙවෙයි තමන්ගේ තියෙන ආශාවල් අතහැරලා දාන්න. ඇතුළත සමතේ කිරීමේ අදහසින් මෙනෙහි කිරීමේ මේ ඒකාකාරී අරමුණේ තව චිත්තක්ෂණයක් ඉඳීම හරහා තමයි බුදුවරු බුදු වෙන්නේ. පසේ බුදුරජාණන්සලා පසේ බුදු වෙන්නේ. රහතන් වහන්සේලා රහත් වෙන්නේ ආර්යත්වයටපත් වෙන්නේ නිසා මගේ එකම කෘත්‍යය මේ ඒකාකාරී නමුත් මේක දිගේ අනේකයි කියන එක තේරුම් අරගත්තොත් මේකට කිසිම කෙනෙක් කියලා දෙන්න ඕන කමක් නැහැ හැම කෙනාටම Tamanට කාරණා තේරුම් ගතට පස්සේ ක්‍රමසහවිදි තියෙනවා. අන්නේ ක්‍රමසහවිදි තව තවත් උපණංවීම වෙනස අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා. සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා